හොඳයි සාදු කියන්න සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශවන කාලෝ අයම් බදන්තා ධම්ම ශවන කාලෝ අයම් බදන්තා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 අත්තිවික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta dhamma sukha viharaaya samvattati අත්ති භාවනා සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති අත්ති වික්කවේ සමාධි භාවනාස් භාවිතා බෞලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති අත්‍යාසවා භාවිතා බෞලී අත්ති සමාධි භාවනා භාවිතා බෞලී කතා ආසවානං කං සංවත්තති තී පූජ්‍යපාද ගෞරවාර්ය සංඝරත්නයන් අවසරයි පින්වන්ත පූජ්‍ය යෝගාවචර පිරිසකෙන් අවසරයි සිල් මෑණිවරුන්ගේ පිරිසකෙන් අවසරයි පින්වන්ත යෝගාවචර උසුවේසියනි මේ දවසේ මේ සවස් භාගයේ මේ සිල් දෙනාම සූදානම් වෙන්නේ සුපුරුදු ධර්මදේශනා මාලාවේ සවස් පවත්වන ධර්මදේශනයේ සවන් දෙන්න අද තමන්ගේ ආචාර්යයන් වහන්සේ බහැර වැඩම කරන නිසා ඒ වෙනුවෙන් తాවකාලිකව පිටි දේශනාවක් පැවැත්වීම පිණිසයි අපි මේ සූදානම් වෙන්නේ. සින්නතුනි මේ සියලු දෙනාම දැන් සමාදන් වී තියෙන සීලය ස්වල්ප මොහොතක් ආවර්ජනය කිරීම ඉතාම සුදුසුයි. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සිත යම් පමණ හෝ බහැරට ගමන් කරනවා නම් එය මේ වර්තමානයේට පමුණවා ගැනීම පිණිසයි. සීලයක් මෙනෙහි කරන විට ඇතිවෙන සතුට, ප්‍රමෝදය, ඒ ප්‍රීතිය, ඒ විසිරුණු සිත නැවත අරමුණු කරා පමුණවා ගැනීමට හේතුවක්. ඒ නිසා සෑම දිනාම මේ උතුම් සීලය සමාදන් වී සිටින්නේ මේ අෂ්ටාංගික උපෝසත සීලය රහතන් වහන්සේලාගේ ප්‍රතිපදාවක් බවන බැවින් අද මේ මොහොතේ මේ දවසේ මේ රාත්‍රියේ දවාලේ ඒ රහතන් වහන්සේලා අනුකරණය කරනවා කියන හැඟීම හිතේ ඇති කරගන්න ඕන. ඒ වගේම පින්නතුනේ සීලයෙන් පිරිසිදු වුණාම ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ සමාධි. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව තමයි පින්නතුනේ අපිට නිවන් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ. ඒ නිසා කාලපරියන්ත වශයෙන් මේ අෂ්ටාංගික උපෝසත සීලය සම්බන්ධ දන් වුණා වගේම අදි සීල ලැබලා උපසම්පදා සිල් ලැබලා එහෙම නැත්නම් සාමණේර සිල් ලැබලා එහෙමත් නැත්නම් ගහට්ට දස සිල් ලැබලා ඉන්නත් සිටින්න පුළුවන් මේ සෑම දිනාම ඒ තමන්ගේ සීලේ ආශිර්වාදයේ ආරක්ෂාව පෙරදරි කරගෙන වර්තමාන වශයෙන් මේ සතිපට්ඨානයේ සිට පිහිටවීම පිණිස අදිෂ්ඨාන කරගන්න ඕන. සමාධිය කියන්නේ පින්නතුනේ සිතේ තැන්පත් කර. මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාන් වහන්සේගේ අනුශාසනයේ ප්‍රධානම කාරණයක් තමයි සමාධිය. සමාධිය ප්‍රඥාවට තුඩු දෙනවා ඒ වගේම ප්‍රඥාව සමාධියට තුඩු දෙනවා. ඒ නිසා අපි මේ මොහොතේදී මේ අරමුණු කළ ගාථාව අංගුත්තර නිකායේ සඳහන් වෙන ගාථාවක් සමාධි සූත්‍රය කියලා. මේ සමාධි සූත්‍රයෙන් දැක්වෙන කාරණා හතර පිළිබඳව අපි මීට පෙර මේ ස්ථානයේම කීප වතාවක ධර්ම දේශනා කළා තියෙනවා. නමුත් අදත් එහෙම මුල් කරගෙන ධර්ම දේශනාවක් පැවැත්වීමට අරමුණු කළේ බොහෝ විට පළමු වතාවට මේ ස්ථානයට පැමිණ සහභාගී වෙනා ඉන්න පුළුවන් කියන හැඟීමෙන්. එනිසා පින්තුනේ අද මේ ගාථාවෙන් සඳහන් වුණු කාරණා හතරේ අතිවික්කවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා විත ධම්ම සුඛ විහාරාය සම්වත්තති ඒ කියන්නේ මේ ditu දැමියෙහි සුඛ විහරණය පිණිස පවතින සමාධි භාවනාවක් තිබෙනවා. මේ සමාධි භාවනාව මේ ජීවිතයේ ම සුඛ විහරණය ලැබීමට ඒ විහරණයෙන් පසුවීමට උපකාරවත් වෙනවා. දෙවෙනි කාරණය තමයි මේ සමාධි භාවනාව ඥාන දර්ශන ප්‍රතිලාභය ලැබීම පිණිස උපකාරී වෙනවා. භාවිතා බහුලී කතා. ඒ වඩනවා නම් ඒ බොහෝ කොට කරනවා නම් තමයි පින්නතුනි මේ ඥාන දර්ශන ප්‍රතිලාභය ලැබෙන්නේ. තුන්වෙනි කාරණේ අතිපික්කවේ සමාධි භාවනා භාවිතා බෞලීකතා සති සම්පජන්නාය සමර්ථති. සති සම්පජන්ණය පිණිසත් මේ උපකාර වෙන පිහිට වෙන සමාධි භාවනාව තියෙනවා. අවසාන වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ අතිපික්කවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා ආස්වානං khයාය සංවද ආශ්‍රයන්ගේ ශේ කිරීම පිණිස සමාධි භාවනාව පවතිනවා පිහිට වෙනවා එනිසා පින්නතුනේ අපේ අරමුණ ආස්වායන් ශේ කිරීම ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කර මාර්ගඵල ලැබීම අරහත්ත්වයටපත් වීම. ඒ අරහත්ත්වයටපත් වීමට අවශ්‍ය කරන මාර්ගය තමයි පින්නතුනි මෙන්න මේ ධාතාවේ සඳහන් වෙන්නේ. එනිසා ප්‍රථමයෙන්ම කියන්නේ සමාධි භාවනාව භාවිතා බෞලීකතා ඊට ධම්ම සුඛ විහරණය පිණිස පවතිනු. ඒක කවුරුත් දන්න දෙයක්. නිතරම අපි දේශනා කරන දෙයක් සුඛ විහරණය පිණිස පවතින්නේ කොහොමද කියන එක. කෙටියෙන් අපි කියනවා නම් ධ්‍යාන භාවනා පළවෙනි ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානයේ දක්වා ඇති ඒ සමාධි එහෙම නැත්නම් සමාපත්තිය හතරට කියනවා පින්නතුනි මෙන්න මේ ධිට්ඨ ධම්ම සුඛ වේරණේ පිණිස පවතින. අද මේ ගාථාවේ වැදගත්ම කාරණේ ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්තති කියන කාරණයට පසු වෙන සති සම්පජන්නාය සංවත්තති කියන කාරණය. ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට ඥාන දර්ශන ප්‍රතිලාභය දෙවෙනි කාරණේ හැටියට ඥාන දර්ශන ප්‍රතිලාභයත් තුන්වෙනි කාරණේ හැටි සති සම්පජාන්නයක් කියන කාරණා දෙකට අපි වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අද ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ සෑම තැනකම දහම ගැන කතා කරනවා නම් නිවන ගැන කතා කරනවා නම් බොහෝ තැන්වල විපස්සනාවමයි පෙරදරි කරගන්න. හේතුව විපස්සනාව තමයි පින්නතුනේ නිවන් දැකීමේ මාර්ගය ප්‍රධානම දේ. නමුත් විපස්සනාවට තුඩු දෙන විපස්සනාවේ යම් බැලෑරුම් අවස්ථා වගේම බාධක අවස්ථා මගහැර ගැනීමට අවශ්‍යම කරන දෙයක් තමයි පින්නතුනි සමාධිය. මේ සමාධිය නැතිනම් විපස්සනා කරන අතරතුරත් සුස්ක විපස්සකයාට යම් යම් අවස්ථාවලදී බාධක පැමිණෙනවා. මග නොමග තෝරා ගැනීමට බැරිව තමන් මාන්නයෙන් එමත් නැත්නම් අදිමාණයෙන් සිත යටපත් කරගෙන තමන්ගේ භාවනාව පිරිහා ගන්නවා. ඒ නිසා පින්නතුණ යන්නේ එවැනි බාධක දුර කරගන්නට, මැඩලන්ට, ඒවා ජය ගන්නට යෝගාවචරයේකට අත්‍යවශ්‍යම තීත්ව තමයි සමාධි. සමාධියක් නැතුව අපි විපස්සනාවම කරනවා නම් පින්නතුනි බුදුරජාන් වහන්සේ ඒකත් අගය කරලා තියෙනවා. අද ලෝකේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අපේ ජීවිතේ තාම කෙටි. ඒ නිසා අපිට සමාධි වඩ වඩා ඉන්න අවස්ථාවක් නැහැ. නිසා අපි විපස්සනා ඉක්මනට කරන්න ඕනේ. මේ විදිහට විපස්සනා කරලා නිවන් අවබෝධ කරන අය එදත් හිටියා අදත් ඕන තරම් ඉන්න පුළුවන්. ඒ වුණත් පින්නතුනේ බුදුරයන් වහන්සේ දහම් දේශනකොට මිනිස්යා ගැන පමණක් නෙමෙයි දෙවියන් ගැන බ්‍රහ්මීන් ගැන කල්පනා කළේ පින්නතුනි ඒ ඒ අය ඉන්න අවස්ථාව එහෙම නැත්නම් තත්ත්වය ගැන. මිනිස්යා සැපයට කැමති දෙවියොත් සැපයට කැමති. දෙවියන්ට සමාධිය තියෙනවා. බ්‍රහ්මීන්ට තියෙනවා පින්නතින ඥාන සමාධි. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඒ தത്വෙටපත් වෙන්නේ. නමුත් මිනිස්යාට මේ සුඛ විහරණයට කැමති මිනිස්යාට ඒ සුඛ විහරණය මේ ජීවිතේ ලබා දෙමින් ඒ තුලින් තෘප්තිමත්ව නිවන් අවබෝධ කර ගැනීමේ මාර්ගය බුදුරයන් වහන්සේ දේශනා කළා. අන්න ඒක තමයි පින්නතුනේ ditta dhamma sukha විහරණය කියන්නේ. මේ ditta dhamma sukha විහරණයට පාදක වෙන නැත්නම් හේතු වෙන ධර්මතාවය තමා සම්මා සමාධිය. සම්මා සමාධිය හැටියට මේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන ඒ ප්‍රථම, ဒ ුතිය, තතිය, චතුත්ථ කියන ධ්‍යාන සතර බොහෝ කටක බහුලී ප්‍රස්තුත කර තමන් විසින් වඩවා ගත්තොත් පින්නතුනි මෙන්න මේ ඥාන දර්ශන ප්‍රතිලාභයත් සති සම්පජන්‍යයත් ආස්වයන් ශේ කිරීමත් පහසුවෙන් කරන්න පුළුවන් ඒ නිසා ඥාන දර්ශන ප්‍රතිලාභේ ලැබීමට තරම් පිනක් තියනවා නම් යම් කිසි කෙනෙක් ඒට පින්නතුනි පසුබාන්ට හොඳ නැහැ ඥාන දර්ශන ප්‍රතිලාභයේ කියන වචනය මේ සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා කීප තැනක විවිධ අර්ථයකටද ලබා දීලා තියෙනවා. මෙතන කියන්නේ පින්නතුනි ඥාන දර්ශන ප්‍රතිලාභයේ කියලා දිබ්බ චක්කු ඥානෙ. දිබ්බ චක්කුව ලබා ගන්න නිකම් පුළුවන් වෙන්නේ නැහැ කාටවත්. දිබ්බ චක්කු ලබා ගන්නට පින්නතුනි දිවස කියන්නේ දිබ්බ චක්කුව. දිවස කියන එකට තවත් අර්ථයක් තමයි චතුප්පපාත ඥාන. චුතිය සහ උප්පත්තිය පිළිබඳ සියලු සත්වයන්ගේ ලෝක සත්වයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මනුෂ්‍යයන්ගේ තිරිසන් සත්වයන්ගේ එපමණක් නෙවෙයි සිත හොඳට දියුණු කළොත් ඈත සක්වල පවවසන සත්වයන්ගේ පිළිබඳව දැකීමට හැකියාවක් තියෙන ඥානයක් තමයි මේ දිබ්බ චක්කු ඥානය. මේ දිබ්බ චක්කු ඥානයේ විශේෂත්වය තමයි චුතිය සහ උප්පත්තිය යම් කිසි සත්වයකගේ සිදු වෙනවාද තමන්ගේ වේවා වෙනත් කෙනෙකුගේ වේවා තමන්ගේ අසල සිටින කෙනෙක් වේවා එහෙමත් නැත්නම් තමන් ඇඳගෙන පෙරවාගෙන සිටින වස්ත්‍රයේ සිටින ප්‍රාණියෙකුගේ වේවා යම් මොහතක නිරුද්ධ ජීවිතේ නිරුද්ධ වෙනවද ඒ සත්වයා යම් තැනක ප්‍රතිලාභය ලබනවද ප්‍රතිසන්දිය වශයෙන් ඒ ජීවිතය ලබනවද අන්න ඒක දැක ගැනීමේ ශක්තිය තියෙන වෙන වෙදිබ්බ චක්කු ඥානෙ මේකට කියනවා පින්නතුනේ දිබ්බ චක්කු ඥාණයට චුති උප්පත්ති පිළිබඳ ඥාණයයි කියලා. චතුූපපාත ඥාණය කියලා බුදුරයන් වහන්සේ සඳහන් කළේ මේ නිසයි. පිළිතුරේ තවත් කාරණයක් තමයි මේ දිබ්බ චක්කු ඥාණය වඩවා ගැනීමට බුදුරයන් වහන්සේ මේ විදිහට ප්‍රශංසා මුකෙන් කතා කරන්නේ නැත්නම් කෙනෙක් උනන්දු කරවන්නේ විනතිනි මේ ලැබීම නිසා සමාධිය තීව්‍ර වෙනවා. සමාධිය පිරිසිදු වෙනවා. සිත කර්මන්නේ වෙනවා. ඒ වගේම ආශ්‍රයන් ශේක්‍රීම් පිණිස ඊටමත් ශක්තිමත් පදනමක් සිතට වැටෙනවා පින්නතුනි මෙන්න මේ අභිඥා කියන මේ දීපු චක්කු ඥානේ නව ඥාන දර්ශන ප්‍රතිලාභය නිසා. ඒ වගේම මේ සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා මේ ඥාන දර්ශන ප්‍රතිලාභය පිළිබඳව. ඥාන දර්ශනය කියනකොට විපස්සනා කරන යෝගාවචරීන් මුදෙන එක අවස්ථාවක් තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. යෝගාවචරයේ භාවනා කරමින් යද්දී ඒ යෝගාවචරයා තමන්ගේ රූපස්කන්ධය ඒ වගේම නාමස්කන්ධය කියන මෙන්න මේ රූපසා නාම බෙදා වෙන් කර බලමින් රූප පරික්ඛා නාම පරික්ඛා නාම රූප පරිච්ඡද ඥාන ආදී වශයෙන් පින්නතුනි ඉදිරියට යද්දී ඉතාමත් පහසුවෙන් මේ විදිහට ඒ මාර්ගයට අවශ්‍ය ඥාන පහල කරගන්න යද්දි එක්තරා අවස්ථාවකදී පින්නතුනේ ඉතාමත් චිවර නුවණක් ඇති බව වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම ආලෝක සංඥාවක් ඇවිල්ලා ප්‍රභාස්වර තත්වයකටපත් වෙලා ඒ තුල සංහිඳියාවක් ලබන අවස්ථාවක් එනවා. ඒ වගේම තමන් විසින් පවත්වන ලබන මේ සතිය උපට්ඨිත සතියක් වගේ මහත් ප්‍රබල තත්ත්වයකටපත් වෙලා Tamanට පේන්න ගන්නවා. මේ විදිහට පින්නතුනේ උපක්ලේශ වශයෙන් මේ ධර්මතා මේ යෝගාවචරයාට අධ්‍යක්ින්ට ලැබෙනවා. අන්නේ වෙලාවට මේ යෝගාවචරයා කල්පනා කරනවා Tamanට තෝරා ගන්න බෑ මේ මාර්ගයේද මේ අමාර්ගයේද කියලා. ඒ නිසා විනිවිද දැකීමේ ශක්තියක් ඔහුට නැති නිසා භාවිත සමාධියකට තරම් ශක්තිමත් සමාධියක් නැති නිසා ඔහු විසින් එම නැත්තං ඇය විසින් ඒ ඒ අවස්ථාවේ අරමුණේ සිට ගල්වමින් ඊටමත් තදබල වීරයක් යොදමින් ඒ වෙහෙස වෙන වෙලාවේදී නොමග යනවා පින්නතුනේ Tamange සිට සත්‍ය දකින්නේ නැහැ ඒ වායෙන් මුලාවටපත් වෙනවා ඒ නිසා මාන්නයටපත් වෙනවා මෙන්න මේ தત્ත්වය මග අර ඒ தત્ත්වයටත් කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒ වගේම මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ලබන්න නම් පින්නතුනේ මේ යෝගාවචරය දැනගන්න ඕනේ. මේ ප්‍රභාස්වර தත්ත්වය මොකක්ද? මේ මට පහළ වෙන මේ ඥාන මොනවද? මට මේපත් වෙලා තියෙන වීරිය කුමක්ද? මේ සතිය මේ තරම් තිවුර විදියට දැක්කත් මේක කුමක්ද කියලා තේරුම් බේරුම් කරගන්න පුළුවන් ශක්තියක් ඒ යෝගාවචරයට ලැබෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා මග නොමග තෝරා ගැනීමට බැරුව යෝගාවචරය අතරමං වෙනවා. හැබැයි ආචාර්යන් වහන්සේට මෙන්න මේ தত্ত্বය තමා අත්දකින தত্ত্বය නොසඟවා හෙලිකිරීම නිසා උන්වහන්සේලා ඒක තීරුම් අරගෙන උපදේශ දෙන්න පුළුවන් මේ தත්වෙන් මග හැරගන්න. ඒ නිසා මග්ග මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැනක් ඒ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය අපි ඉක්මවලා විසුද්ධිය ලැබලා ඒ කෙලෙස් ප්‍රහාණය කරලා උපක්ලේශ වශයෙන් විපස්සනා උපක්ලේශ වශයෙන් මතුවෙනේ තත්වයන් මගහැරලා ඉදිරියට යනකොට මග්ගා මග්ග ඥානසපටිපදා ඥාන දර්ශන විසුද්ධියත් අන්තිමට ඥාන දර්ශන විසුද්ධියත් ලබනවා. ඒ ඥාන දර්ශන විසුද්ධියට කියනවා අරහත් ඵල ඥානය කියලා. ඒ නිසා පින්නතුනි අන්නේ අරහත් ඵල තත්වයටපත් වෙන්න සමාධි වශයෙන් තමාට උපකාරවත් වෙනවා මෙන්න මේ ඥාන දර්ශන විසුද්ධිය සමාධියෙන් ලබන ඥාන දර්ශන විසුද්ධිය මේ ඥාන දර්ශන විසුද්ධියේදී කුමක්ද සිදුවෙන්නේ ඔහු කරන්නේ පින්න විද භික්ඛවේ භික්ඛු ආලෝක සංඥම් මනසිකරෝති උකරන් දිවා සංඥං අදිත්තාති යතා දිවා තථා රත්ත්‍ින් යතා රත්ත්‍ින් තථා දිවා ඉති විවටේන චේතස අපරියෝනත් දේන සප්පබාසං චිත්තම් භාවේති මොකද කරන්නේ ඌ ඒ ආලෝක සංඥා මේ සමාධියෙන් උපදින ආලෝකය තමා වෙලා ගන්න තමාගේ සිත ආලෝකමත් කරන යතහ තත්වයෙන් පවතින ප්‍රභාස්වර තත්වයේ සිතට මතු කර දෙන මේ සමාධිය නිසා ඇතිවෙන ආලෝකය ඔව් වඩනවා පින්නතුනේ යතහ දිවා තතරත්ති හරියට දවල් වගේ රාත්‍රියත් ඒ වගේම පින්නතුන රාත්‍රිය දවාල මේ දෙකම වෙනසක් නැතුව උට ගත කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඥාන දර්ශන විසුද්ධිය ලැබලා. එතකොට මේ මේක ලබන්න කුමක්ද හේතු වෙන්නේ පින්නතුනි සමාධිය. මේ සමාධිය තමයි පින්නතුනි මේ ඉහිරින් සඳහන් කළ. මොකද්ද කිව්වේ? බහුලීකතෝ සමාධි භාවනා භාවිතා බහුලීකතා දිට්ඨ ධම්මසක විහාරාය කියනකොට කියනවා කුමක් කොයි විදිහටද කියන්නේ? ඉද බික්ක වේ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේ ධම්මේහි සවිතක්කං සවිච්ඡාරං විවේක ජම් පීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. අන්න කවුරුත් අහලා තියෙන ගාතාව නිතර තමන් කටපාඩම් කරගෙන සීකල යුතු ගාතාවක්. කුමක්ද කාමයන්ගෙන් වෙන්බම් අකුසල දහම්ගෙන් වෙන්බම් ඒ වගේම විවේකයෙන් ඉපදුනා වූ ඒ සමාධිය ප්‍රථම ධානික සමාධියේ පින්නතුනේ ලබාගෙන විතක්ක ਵਿਚාර වලින් සමන්විත ඒ වගේම ප්‍රීති සුඛ ඒකකතාව වලින් සමන්විත ඒ ප්‍රථම ධාන සමාධියෙන් සංසිලා ඉන්න තත්වයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊටදම සුඛ විහරණය කියලා. ඒ වගේම දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි වගේ தত্ত্ব නිසා තමයි පින්නතුනි මෙන්න මේ ඥාන දර්ශන ප්‍රතිලාභය ලැබෙන්නේ. එතකොට සමාධිය නිසා ඥාන දර්ශන ප්‍රතිලාභය ලැබුණාම තමන්ට අර උපක්ලේශ මතුවෙන අවස්ථාවට බලවත් සමාධියක් ඇති නිසා ඒ සමාධිය තුළින් විනිවිද දැකලා ඒ උපදින උපක්ලේශ මැඩලගෙන ප්‍රතිප මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය හොඳින් පහසුවෙන් ලබා ගන්නට හැකි වෙනවා. ඊළඟට පින්නතුනි මේ දේශනාවේ සඳහන් වෙන කතමාච බික්කවේ සමාධි භාවනා භාවිතා බෞලී කතා සති සම්පජන්නාය සංවත්තති. තුන්වෙනි කාරණිය සති සම්පජන්නේ පිනිස මේ වඩන ලද බොහෝ කොට කරන ලද මේ සමාධි භාවනාව පිහිට වෙනවා. මේ සමාධි භාවනාව පිහිට වෙන්නේ කුමක් සඳහාද සති සම්පජන්නේ පිනිස. එතකොට සති සම්පජන්නේ කියන වචනය මේ සෑම යෝගාවචරයේක්ම දන්නා නිතරම භාවිතා වෙන වචනයක්. සතිපට්ඨානය වඩන සෑම කෙනෙක්ම දන්නවා සති සම්පජන්න පබ්බේ ගැන. ඒ වගේම තවත් සූත්‍රවල වෙන වෙන නම් වලින් සඳහන් වෙනවා සති සම්පජන්නේ කියලත් සඳහන් වෙනවා. මෙන්න මේ සම්පජන්නේ සති සම්පජන්නේ පිනිසයි අපි සමාධි වඩන්නේ. සති සම්පජන්නේ කියන්නේ පින්නතුනි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. සෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොත් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති වශයෙන් හෝ ඉදිරියට යනවා ආපසු ගමන් කරනවා හැරිලා ඒ දෙස බලනවා මේ දෙස බලනවා අතපය දිගාරිනවා කතා කරනවා තුෂ්ණීම් භූතව සිටිනවා ආහාර පාන ගන්නවා ඇඳුම් පැළඳුම් පාවිච්චි කරනවා අඳිනවා Taman නානවා පිරිසිදු වෙනවා ඒ වගේම පින්නතුනේ සැතපෙනවා නිදි වර්ජිත වෙන්නවා මේ ආදී වශයෙන්. මේ සෑම අවස්ථාවක්ම සිහිපත්ව කිරීමට කියනවා පින්නතුනි සති සම්පජන්නේ කියලා සතිපට්ඨාන සූත්‍රය. ඒ වගේම මේ සති සම්පජන්නේ තමයි පින්නතුනි අපේ නිවන් මඟ ආරම්භය. සති සම්පජන්නේ නැතුව අපිට පුළුවන් වෙන්නේ නැහැ එක පැත්තකින් පින්නතුනි සමාධි වඩන්න. නමුත් මෙතන දේශනාවේ සඳහන් වෙනවා සති සමාධි භාවනාව සති සම්පජන්නේ පිණිස පවතින. එනිසා බුදුරජාණන් වහන්සේ ඇති මාරු කරලා මේ දේ අවසන්ට හේතුවක් තියෙන්න ඕන. සමාධිය සති සම්පජන්නේ සඳහා සති සම්පජන්නේ සමාධිය සඳහා පවතින. පින්නතුනි මේ දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ එකම කාරණ්‍ය විවිධාකාර විදියට යෝගාවචරීන්ට ඒ ඒ තමාගේ චරිතානුකූලව නැත්නම් ඒ ඒ අවස්ථාවට අනුකූලව ප්‍රයෝජනවත් කර ගැනීමට සීලේ පිහිටලා යෝගාවචරයේ සති සමා සම්පජන්නේ දිනු කරනවා නම් නිවන් දකින මාර්ගය එකක්. ඒ වගේම සමාධි වඩලා සති සම්පජන්නේ වඩනවා කියන කාරණේ තව එකක්. ඒ වගේම පින්නතුනි සති සම්පජන්නයෙන් ආරම්භ කරලා සීලය වඩලා සමාධි වඩලා ඒ වගේම විපස්සනා ඥාන පහල කරගෙන නිවන් අවබෝධ කරනවා කියන කාරණේ තවත් එකක්. ඒ නිසා මේ තුනෙන්ම දැක්වෙන්නේ පින්නතුනි එකක් හේතුව තම තමන්ට තම තමන්ගේ හැකියාව අනු එනත්තම් පෙර කරන ලද කර්මානු භාවිත කරන ලද ධර්මතා අනුව තම තමන්ට පහළ වෙන ඒ ඒ අවස්ථාව පින්නතුනි ප්‍රයෝජනය ගැනීමට හැකියාවක් මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් අපි සති සම්පජානයේට ඉස්සර සිල් රැකලා හිටින්න ඕන. එහෙම නැත්නම් අපි සෝවාන් වෙලා ඉන්න ඕනේ සිල් රකින්ට සබ්බාසු සූත්‍රයේ දේශනා කරනකොට සමහර අය සබ්බාසු සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන්නේ සෝවාන් මාර්ගඥානය පහල කරගෙනයි කොහොමද ඒ කියන්නේ අත්තිබික්කවේ ආසවා කොයි විදිහට කතා කරන්නේ ආසවා දර්ශනා පහතබ්බ මේ දර්ශනෙන් ප්‍රහාණය කරු ආශ්‍රවයෙන් තියෙනවා කියලා ප්‍රථමයෙන්ම සඳහන් වෙනවා ඊළඟට පින්නතුනේ තියෙන සංවරා පහතබ්බා සීලයට යනවා ඊළඟට තියෙනවා පටිසේවනා පහතබ්බා කියලා ඒකට කියනවා මේ ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය මේවා එකින් එකට මාරු වෙලා තියෙනවා නමුත් අපේ අය මුලා වෙලා කල්පනා කරනවා සමාධි වඩන්න ඕනේ නෑ භාවනා කරන්න ඕනේ නෑ නිවන් දකින්ද දර්ශනයෙන් පුළුවන් අවසානයේදී අපි නිවන් දකින්ද භාවනා කරන්න කියලා සබ්බාසෝ සූත්‍රයේ අවසානයේදී දැක්වෙන බොජ්ජංග පිළිබඳව තියෙන කොටස අර්ථ නිරූපණය කරනවා ඒ සෑම කෙනෙකුටම පින්නතුනි මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මේ සති සම්පජන්ණය සමාධි ලැබූ කෙනෙකුට එමනත් ලැබෙන ප්‍රතිලාභයක් හැටියටයි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ සමාධි ලැබීමෙන් පස්සේ මේ සති සම්පජන්ණයට ලැබෙන රුකුල නිසා ඔහුට පුළුවන් වෙනවා විදර්ශනා ඥාන වශයෙන් පහළ වෙන ඒ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහසුවෙන් ලබන්න. ඒ උපක්ලේශයටපත් කරන්ට ඔහුට උපකාර වෙන්නේ මේ සමාධිය කුමක්ද මේ සමාධිය බුදුරයන් වහන්සේ දේශනා කළේ ඥාන සමාධිය ප්‍රථම ධානය ဒုတိ ය ධානය තතිය ධානය වගේම චතුත්ථ ධාන සමාධිය මේක තමයි සම්මා සමාධිය සූත්‍ර පිටකයේ දැක්වෙන නමුත් සමහර යෝගාවචරීන්ට මේ தત્ත්වය ලබන්න අපහසු වෙනවා කර්මාවරණ නිසා සමහර විට යෝගාවචරයාගේ තියෙන කායික තත්ත්ව නිසා, රෝගාබාධ නිසා, ඒ වගේම චරිත නිසා මේ සමාධි ලබන්න බැරි අයට පින්නතුනි කරන්න දෙයක් නැහැ. ඕ විසින් සුස්ක විපස්සනාව ආරම්භ කරන්න ඕන. ඒ තුලින් ඔව් ගමන් කරලා එක්තරා මන්සන්තියකදී අවශ්‍ය නම් නැවතත් සමති භාවනාවට යොමු වෙලා සිත නගාගෙන විපස්සනාවට නැඹුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පින්නතුනේ Tamanට Tamanගේ විපස්සනා විශ්වාසනම් බාධකයක් නැතුව ඉදිරියට යන්න හැකියාව පෙනෙනවා නම් ඒ විදිහට සුස්ක විපස්සනා වෙනුත් මේ නිවන් දකින්න පුළුවන් බව පුත්‍රයන් වහන්සේ කියනවා. එනිසා මේ සමාධි භාවනාව කියන කාරණය සුළුකොට තැකිය යුතු දෙයක් නෙවෙයි. කුමක්ද සති සම්පජන්ණය පිනිස පවතිනවා සමාධියක්. සමාධියේ පිනිස සති සම්පජන්ණය පවතිනවා සතිපට්ඨාන සූත්‍රයේ සම්පජන්න පබ්බේ පබ්බේ හැටියට තමා විසින් දෛනිකව මේ සතර ඉරියව්ව තුළ යම් ක්‍රියාවක් කරනවාද අන්නේ කරන සියලුම ක්‍රියා සිහියෙන් සහ ඊට එළඹීගත් නුවණකින් කරනවා නම් පින්නතුනි ඔහුට ලැබෙනවා ඒ සති සම්පජන්න ප්‍රතිලාභය. ඒ නිසා අපි බුදුරයන් වහන්සේ ඉගැන්වූ මාර්ගයට සිත යොමු කිරීම සාධාරණයි. තවත් කාරණයක් පින්නතුන් මේ සමාධි භාවනාව විශේෂයෙන් මේ ඥාන සමාධි භාවනාව පිළිබඳ බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරන අවස්ථා අනන්ත තියෙනවා. ඒ අනන්ත අවස්ථාවලින් එක අවස්ථාවක් තමයි පින්නතුනේ බුදුරජාන් වහන්සේම දේශනා කරනවා සෙය්‍යාවක් පිළිබඳව. මේ සෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේගේ සෙය්‍යාව මේ ලෝකේ තියෙනවා සෙයියාවල් හතරක්. මේක සෙයියාවක් තමයි පින්නතුනි පේත සෙයියාව. යේබයේන වික්කවේ පේතා උත්තානා සේන්ති. පේත කියන්නේ පින්නතුනි මරණයටපත් වෙලා අපි හැර ගියායි. මරණයටපත් වූ යම්කිසි සිරුරක් තියනවාද ඒකට අපි පේත කියනවා. පේත මේ සෙයියාව කොමක්ද උඩුපැල්ලෙන් නිදීම. මේ නිසා යම්කිසි කෙනෙක් නිදනවා නම් පින්නතුනි උඩුපැල්ලේ ඒ සෙයියාවට කියන්නේ പ്രേත සෙයියාව කියලා. ඊළඟ සෙයියාව තමයි පින්නතුනි කාම භෝගී සෙයියාව. කාම භෝගී වාමේන පස්සේන සේන්ති. යෝගාවචරයෙක් විසින් මෙන්න මේ කාම භෝගී සෙයියාව නොකළ යුතුයි. කාම භෝගී සෙයියාව කියන්නේ පින්නතුනි වාමේන පස්සේන සේන්ති. වම්පසට හැරිලා නිදා ගැනීම. වම්පසට හැරිලා වම් මැලෙන් යම් කිසි කෙනෙක් නිදා ගන්නවා නම් ඒ සෙයියාව තමයි කාම සෙයියාව. මේක නිසා යෝගාවචරීන්ට බොහෝ විට බාධක පැමිණෙනවා පින්සනේ රාගයේ මතුවෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාමභෝගී සෙයියාවෙන් යෝගාවචරය වලකින්න ඕනේ. ඊළඟ කාරණේ සීහ සෙයියා. සීහෝ පික්කවේ මිග රාජා දකින්න පස්සේන සේන්ති. සිංහා කවදාක්වත් වම් පැත්තට හැරලා නිදන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සෙය්‍යාවට සීහ සෙය්‍යාව කියලා නම් තැබුවා. සීහ සෙය්‍යාව තමයි පින්නතුනි සාමාන්‍ය යෝගාවචරයෙකුගේ සෙය්‍යාව. ඒ නිසා ඔබ හැම දිනාම උත්සාහ කරන්න ඕනේ සීහ සෙය්‍යාව අනිවාර්යෙන්ම පවත්වන්න. අපි බැරි වෙලාවත් කාම සෙය්‍යාවටවත් වේත සෙය්‍යාවටවත් යෝගාවචරය නොයා යුතුයි. බහැර කළ යුතු සෙය්‍යා දෙකක් තමයි වේත සෙය්‍යාව සහ කාම සෙය්‍යාව. කාම භෝගී සෙය්‍ය. තුන්වෙනි සෙය්‍යාව ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ සීහ සෙය්‍යාව. සීහ සෙය්‍යාව කියන්නේ පින්නතුනි යම් කෙනෙක් වැතිරෙනවා නම්, නිදා ගන්නවා නම් තමා දක්ෂිනා සෙය්‍යාව. දක්ෂිනේන පස්සේන සේන්ති. දකුණු ඇලෙන් නිදා ගන්නවා. දකුණු ඇලෙන් නිදාගෙන නිකන් ඉන්නේ නැහැ. තමන්ගේ පාදේ පාදං අච්ඡාය අච්ඡාදිත්වා. ඒ කියන්නේ පාදයෙන් පාදේ ඇද පාදයේ උඩ තනිත් පාදයේ තබලා ටිකක් ඉහළට ඇදලා නිදා ගන්නකොට පින්නතුනි පහසුයි. ඒ නිසා ඒ සෙයියාවෙන් නොසෙල්වි මුළු රාත්‍රියම තමන්ගේ අදිෂ්ඨාන කරපු කාලයේ සෙයිය නිදාගෙන ඉඳලා නැගිටීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ සීය සෙයියාව පින්නතුනි සමාධියට හොඳ උරු දෙන දෙයි කාරණයක් වෙනවා. ඒ වගේම මේ සීහ සෙයියාව පින්නතුනි නිරෝගී භාවයටත් ඒ වගේම ආයිෂයටත් බලපාන. නමුත් පින්නතුනි තථාගතයන් වහන්සේ අවසාන වශයෙන් දේශනා කරනවා තවත් සෙයියාවක්. කතමාච භික්කවේ තථාගත සෙයියා. කුමද්ද තථාගත සෙයියාව? තථාගත සෙයියාව භික් මනුස්ස යෝගාවචරේනි පින්නතුනි මෙන්න මෙහෙමයි බුදුරයන් වහන්සේ තථාගත සෙයියාව විස්තර කරන්නේ. ඉද භික්කවේ තථාගතෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමච්ඡානං උපසම්පජ්ජේ විහෙරති. පීතියාච විරාගා විතක්ක ਵਿਚාරානං උපසමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිපාක භාවං අවිතක්කං අවිචාරං සමාධිතං පීති සුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජේ විහෙරති. මේවා අහලා තියෙනවා මේ යෝගාවචරය. ඒ නිසා අර ප්‍රීති සුඛ සහිත විතක්ක ਵਿਚාර නැති සමාධියෙන් නිපුදුනා වූ සිත සම්පහන්සනය ගැන චේතසෝ ඒකෝති භාවං ඒකාදි භාවයටපත් කරන අජත්තං සම්පසාදන සමාගිය ආත්මය සම්පහන්සනය කරන මේ ဒုတိ ය ධානයට පැමිණ වාසය කරනවා මේක තමයි තථාගත සීයාව ඒ නිසා පින්නතුනේ මේ විදිහට චතුත්ථ ධානයේ දක්වා යම් කෙනෙක් වාසය කරනවා නම් පැමිණ මේක තමයි තථාගත සීයාව මේක තමයි අපිට තියෙන ශ්‍රේෂ්ඨම සෙයියාව. ඒ නිසා පින්නතුනි යෝගාවචරයා නේසාජිකාංගයෙන් කාලය ගත කිරීමෙන් රාත්‍රිය ගත කිරීමටත් ඔහුට හැකියාවක් ඇති වෙනවා මේ සෙයියාව නිසා. තථාගතයන් වහන්සේ ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිසත් සමහර රාත්‍රිවල පින්නතුනි මේ සෙයියාවෙන් තමයි මුළු දවසම ගත කරන්නේ මුළු රාත්‍රිය ගත කරන්නේ. මේ සෙයියාව නිසා පින්නතුනි නීවරණ පහ වෙනවා. ශාරීරියේ ඕජාව මතුවලා එනවා. ඒ නිසා විඩාවක් නැතුව Tamanට භාවනා යෝගීව එමත් නැත්නම් මේ සෙයියාව නිසා තමන්ගේ සුඛ විහරණය ලබාගෙන මේ ජීවිතයේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය ලබාගෙන වාසය කරන්නට පුළුවන් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ චතුත්ථ ධානික සමාධිය නිකම්ම සමාධියක් නෙවෙයි බය විතියුද්ධ මේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන සමාධියක්. තථාගත සීයාවෙන් අපිට නිදන්න පුළුවන් නම් තවත් තියනවාද පින්නතුනි? ඊටත් වඩා උසස් දෙයක් නැහැ. ඒ වගේම පින්නතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පටිපදා දෙකක්. මොකද්ද මේ පටිපදා දෙක? එකක් තමයි යෝගාවචරයාගේ දුක්ඛා පටිපදා. ඒ දුක්ඛා පටිපදාව පින්නතුනි කොයි විදියටද කියන්නේ? තථාගතයන් වහන්සේ උගන්වන්නේ මේ දුක්ඛා පටිපදාව කියනකොට කතමාච භික්කවේ දුක්ඛා පටිපදා. ඉද භික්කවේ ඒ භික්ඛු අසුභානුපස්සී කායේ විහෙරති. ආහාරේ පටික්කුල සංඤී සබ්බ ලෝකේ අනබිරත සංඤී සබ්බ සංකාරේසු අනිච්චානුපස්සී මරණ සංඥා කෝපනස්ස අජත්තං සුපටිත්‍ිතා හොති මේවා තමයි දුක්ඛා පටිපදාව යම් කිසි කෙනෙක් තෝරගන්නවා නම් අසුභානුපස්සී විහෙරති මේ කයේ තියෙන කොටස් පිළිබඳව සිත අරමුණු කරනවා. ඒ විදිහට අසුබය මෙනෙහි කරනවා. මේක පින්නොතෙන දුක්ඛා පටිපදාවක්. එතකොට මේ දුක්ඛා පටිපදාවේ පිහිටලා ආහාරේ පටික්කුල සංඤේ පටික්කුලම් පටික්කුලම් පටික්කුලම් කියලා ආහාරයේ පිළිබඳව මෙනෙහි කරනවා. සබ්බ ලෝකේ අනිරත සංඤී. ඒ වගේම මේ කයසිත කියන මේ ලෝකයේ පිළිබඳව ඇලීමක් ගැටීමක් නැතුව මේ ඇලෙන්නේ නැතුව පින්නතුනි සංඥාවෙන් වාසය කරනවා මේකත් විපස්සනාව. ඉනේන අරමුණු ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. සබ්බ සංකාරේසු අනිච්ඡානුපස්සී උද්‍යප්පය මෙනෙහි කරමින් උද්‍යප්පයට අනුව පින්නතුනි මේ අනිත්‍යතාවයේ පහළ වෙන ඇති සම්මර්ෂණ ඥාන ආදී වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේම මරණ සංඥාව මෙනෙහි කරනවා මරණම් මරණම් මරණම්. එහෙම නැත්නම් ජීවිතං අනියතං මරණං නියතං ආදී වශයෙන් මේවා සියල්ලම තථාගත ශාසනයේ දුක්ඛා පටිපදාව වශයෙන් සඳහන් වෙන්නේ. ඊළඟට බුදුරයන් වහන්සේම දේශනා කරනවා කතමංච භික්කවේ සුඛා පටිපදා. ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේයි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමං ඥානං උපසම්පජ්ජේ විහෙරති. සුඛපටිපදාවත් මෙන්න මේ චතුත්ථ ධානයමයි. 1 2 3 4 එතකොට තථාගත සෙයියාවට කියන්නේ මෙන්න මේ චතුත්ථ ධානික සමාධි. ditta dhamma sukha viharane පිණිස පවතින්නේ මේ චතුත්ථ ධානික සමාධිය. ඒ වගේම අපිට ඥාන දර්ශන ප්‍රතිලාභය ලබන්නත් මේ සමාධිය අපිට උපකාර වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි බුදුරයන් වහන්සේ මේ චතුත්ථ ධානික සමාධිය දිව්‍ය විහාරය හැටියට නම් කරලා තියෙනවා සූත්‍රයේ. දිව්‍ය විහාරය හැටියට චතුත්ථ ධානික සමාධිය දේශනා කරන අතරේ ඒ වගේම පින්නතුනේ අපේ මෛත්‍රී චේතෝ විමුක්තිය බ්‍රහ්ම විහාරය හැටියට බුදුරජාන් වහන්සේ වර්ණනා කරනවා. ඒ වගේම අරුපඥාන සාන්ත විහාර හැටියටයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා දිව්‍ය විහාර හැටියට අපිට චතුත්ථ ධානික සමාධිය බුදුරජාන් වහන්සේගේ ඒ ප්‍රශංසාවට ලක් වෙනවා වගේම මෛත්‍රී චේතෝ විමුක්තිය නැත්තම් මෛත්‍රී භාවනාවෙන් පසු වෙනවා නම් සමාධි ලැබනවා නම් පින්නතු ඒක තමයි බ්‍රහ්ම විහාරය අරූප ඥාන ලැබනවා නම් යම් කෙනෙක් කසින බාඩලා අන්නේ කසින භාවනා කිරීම තුළින් ලබන අරූප ඥාන වලට බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ සාන්ත විහාර කියලා සමාධි වශයෙන් බුදුරයන් වහන්සේ මෙන්න මේ දිව්‍ය විහාර මේ සාන්ත විහාර ඒ වගේම බ්‍රහ්ම විහාර කියන පින්නතුනි මේ සමාධි ඊටමත් වර්ණනාමුකයෙන් කතා කරනවා. විශේෂයෙන්ම තතිය ධානික සමාධිය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ ඒ වර්ණනා කරන්නේ ප්‍රීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සුකංච කායේන පටිසංවේදී සතෝව සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යං අරියා චික්කන්ති උපෙක්කකෝ සතිමාසුක විහාරීති තත්‍ය ඥානෝප සම්පජ්ජ විරති යම්සි යෝගාවචරේ ප්‍රීතියාච විරාගා ප්‍රීතිය ප්‍රහාණය කොට උපෙක්කකෝච විහෙරති උපක්ෂායෙන් වාසය කරනවා සතෝව සම්පජන්නෝ සති සම්පජන්නේන් යුක්තව සුකංච කායේන පටිසංවේදීති කායෙන් සුඛයක්ද විඳිනවා යං අරියා චික්කන්ති යාරයන් වහන්සේලා විසින් යම්කිසි සමාධියක් වර්ණනා කළාද අන්නේ සමාධියට ඇමින වාසය කරනවා. එහෙනම් මේ චතුත්ථ ධානික සමාධියේ තියෙන්නේ මොකද්ද? සති සම්පජන්නේ නේද? ඒ සති සම්පජන්නේ ලබන්න පුළුවන් වෙන්නේ කුමක් නිසාද? සමාධිය නිසා, ඥාන සමාධිය නිසා. ඒ වුණ ඒ නිසා පින්නතුනි අප විසින් උත්සාහ කළ යුත්තේ සෑම කෙනෙක්ම උත්සාහ කළ යුත්තේ තමන් විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට තමන්ගේ යෝගාවචර ජීවිතය ආරම්භ කරන්න. යෝගාවචර ජීවිතය ආරම්භ කරන යෝගාවචරය ඒ පින්වතාව පින්වතිය මේ විපස්සනා පිළිබඳ අරමුණක් නොගෙන වාසය කරන්න උත්සාහ කරන්න. තමන් එන අරමුණ දිසම බැලමින් එහි ඒකාග්‍රතාවයේ වශයෙන් සිට ගල්වමින් යථා ස්වභාවයේ දකිමින් වාසය කිරීමට තමයි උපදේශය ලැබෙන්නේ. ඒ වගේම පින්නතුනි මේ සූත්‍රයේ තවත් කාරණයක් සඳහන් වෙනවා සති සම්පජන්ණය පිළිබඳ. මේ සති කතමාච බික්කවේ සති සම්පජ සමාධි සමාධි භාවනා භාවිතා බෞලී කතා සති සම්පජන්ණාය සංවත්. ඉද බික්කවේ බික්කුණෝ විදිතා වේදනා උපජ්ජති විදිතා උපට්ඨාන්ති විදිතා බත්තං ගච්ඡති විදිතා සංඥා උපජ උපජ්ජಂತಿ විදිතා විතක්කා උපජ්ජಂತಿ විදිතා විකත් විතක්කා උපට්ඨහන්ති විදිතා විතක්කා අබ්බත්තං ගච්ඡති මෙන්න ඒක වැදගත් වෙනවා මේ කියන්නේ පින්නතිනි සති සම්පජන්නේ පිළිබඳ තවත් කාරණයක් කොයි විදියටද මෙතන සති සම්පජන්නේ සඳහන් වෙන්නේ ඉදබික්කවේ බික්කුණෝ විදිතා වේදනා උපජ්ජති භික්ෂුවට වේදනාව දැනගෙනම ප්‍රකටව උපදිනවා. මේ යම් වේදනාවක් සුඛ වේවා දුක්ඛ වේවා අදුක්කම සුඛ වේවා ඒ උපදින වේදනාව පින්නතුනි විදිතා වේදනාව උපජ්ජති. උපජ්ජන්ති වේදනාව උපදින්නේ කොහොමද? විදිතා. ඒක දැනගෙනම ඒක දකිමින්ම ඒ මනවින් අවබෝධ කරමින් වේදනාවක් උපදිනවා. විදිතා උපට්ඨහන්ති. ඔව් දැනගෙනම මේ වේදනාව හංගිනවා පින්නදුනේ අත්දකින්න උපට්ඨහන්ති. විදිතා අබ්බච්ඡංගත් අබ්බත්තං ගච්ඡති. පින්නතුනි දැනගෙනම මේ වේදනාව අස්තේට යනවා. වේදනාව උපදිනවා දැනගම තේරුම් ගන්නවා. දැන දැනම වේදනාව ඔහුට උපදිනවා. දැන දැනම වේදනාව ඔහු වටහා ගන්නවා. දැන දැනම ඒ නිසා වේදනාව ඔහු තුලින් තුරන් වෙනවා. ඒ නිසා පින්නතුනේ සංඥාවත් මේ විදිහටමයි සංස්කාරත් මේ විදිහටමයි මෙන්න මේ සංස්කාර පිළිබඳව සංඥාව පිළිබඳව වේදනාව පිළිබඳව පින්නතුනේ යථා තත්වේ නැත්තම් යථා භූත ඥාන දර්ශනයේ ප්‍රතිලාභය ලබන්ට නම් පින්නතුනි සති සම්පජන්නේ ඊටාම අවශ්‍යයි. සති සම්පජන්න සූත්‍රයේ මේ පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සති සම්පජන්නේ නිසා තමන්ට ලැජ්ජා බය දෙක උපදින බවත් ලැජ්ජා බය දෙක නිසා පින්නතුනේ ඔහු ඉන්ද්‍රිය සංවර කරගන්නා බවත් ඉන්ද්‍රිය සංවරය නිසා සීලය උපදින බවත් සීලය නිසා පින්නතුනි යතහා භූත සීලය නිසා ප්‍රීතිය උපදින බවත් ප්‍රීතිය නිසා සමාධිය උපදින බවත් සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනය උපදින බවත් අන්නේ ඥාන දර්ශනය නිසා යථාභූත ඥාන දර්ශනය නිසා නිබ්බිතා විරාග කියන කලකිරීමත් ඈත් වීමත් සිදුවීමෙන් ඥාන දර්ශන විසුද්ධිය නැමැති අරහත්ත්වයටපත් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ නිසා මෙන්න මේ සති සම්පජන්‍ය හැම තැනකදීම පින්නතුනි ප්‍රධානයි. අපි කල්පනා කරනවා නම් සති සම්පජන්නේ කියන්නේ නිකන් යනවා නිකන් එනවා නෙවෙයි. නිකන් කටයුත්තක් කරනවා නෙවෙයි. එතෙන්දි තියෙනවා විදිතා විදිතා පින්නතුනි දැන දැනම දැනගෙනම වේදනාව උපජ්ජති. තමන් මේ ජීවිතේ පරිහරණය කරද්දී දිවා රාත්‍රියේ යම්සි වේදනාවක් ශාරීරියේ උපදිනවද යම්සි වේදනාවක් මනසේ උපදිනවද ඒ සෑම සීළු වේදනාවක්ම දැනගෙනමයි උපදින්නේ ඒ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකටයි මේ මුල් ප්‍රභවයේදීම ඔහුට දැනගන්න ලැබෙනවා ඇයට දැනගන්න ලැබෙනවා සා විවිධිතා උප ဋ හන්ති වටහා ගන්නවා දැන දැනම ප්‍රකටව වටහා ගන්නවා ටිකක්වත් මග නැහැරී වටහා ගන්නවා ඒ නිසා විදිතා උප ဋ හන්ති විදිතා භක්තං ගච්ඡති ගච්ඡanti හේතුව පින්නතුනි දැන දැනම මෙය වටහාගත් නිසා දැන දැනම උපදින බව දැක්ක නිසා දැන දැනම වටහාගත් නිසා ඔහු ඇලීමක් ගැටීමක් නැතුව අනිශ්චිතෝත විහෙරති කියන විදියට ඇලීමෙන් ගැටීමෙන්තරෝ මධ්‍යස්තව වාසය කිරීම නිසා ඔහුගේ ඒ සංස්කාරය එහෙම නැත්නම් වේදනාව පහව යනවා පින්නතුනි කිසියම් සංස්කාරයක් මතු කරන්න දුන්නේ නැහැ කුසල් අකුසල් ඇති කරන්න ඉඩක් නැතුව පින්නතුනි ඒක පහ වෙලා යනවා ඒ වගේම යම් සම් ඒ වේදනාව මුල් කොටගෙන යම් සංඥාවක් ඇති වුණා නම් අන්නේ සංඥාවත් පින්නන්දෙන විදිතා සංඥා උපජ්ජಂತಿ විදිතා සංඥා උපත්තහන්ති විදිතා සංඥා අබත්තං ගච්ඡanti ඒ නිසා සංඥාව යම් සංඥාවක් ඔබට ඇති වුණාද මාර්යාගේ තුන්දුව නැමැති මේ සංඥාව පින්නතුනි ඒ ඒ තැනම වටහා ගන්නට හැකි වෙන නිසා එයත් අස්තියට ගමන් කරනවා ඒ වගේම සංඛාරා. විදිතා සංඛාරා උපජ්ජන්ති විදිතා සංඛාරාණ විදිතා සංඛාරාණ සමුදයෝ. සමුදේ පින්නතුනේ කිතාම වැදගත් දෙයක් තමයි. මෙන් මේ සංස්කාරේ සති සම්පජන්නේ පින්නතෙන් විදිතා අබ්බත්තං ගච්ඡanti ඒ සංඥාවත් පින්නතුනි ඒ විදියටම නැතු වෙනවා ඒ නිසා අයම් භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජානාය සංවත්තන. මෙන්න මේ නිසා පින්නතුනි සති සම්පජන්නේ පිළිබඳව විශේෂයෙන් සලකා ගත යුතු අවස්ථා ගණනාවක් පිළිබඳවයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. මේ සති සම්පජන්නය ලැබීමට ඔබ විසින් කළ යුතු මෙහෙ කුමක්ද කියන කාරණයට දැන් සිත අපි යොමු කරන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ තමන් විසින් කරන කියනු ලබන සෑම දෙයක්ම සතර ඉරියව්ව තුළ සිහියෙන් ඒ පිළිබඳ ඇලීම් ගැටීම් වලින් තොරව දකිමින් වටහා ගනිමින් ක්‍රියා කිරීම. ඒ නිසා ඒ ඒ මොහොතේදී ඔබට ගතට සිතට දැනෙන යම් වේදනාව, ඒ යම් සංඥාව, ඒ සංඥා හරියට අවබෝධ කරගන්නට පින්නතුනි උපකාර වෙනවා මෙන්න මේ විදිහට. විතක්කා උපජ්ජන්ති විතක්ක කියනකොට පින්නතුනි සිතුවිලි වලට විතක්ක කියනවා. එතකොට වේදනාවක් දැනෙන්නෙත් අපි දැනගෙනමයි වටහා ගන්නෙත් දැනගෙනමයි ඒ නිසා ප්‍රහාණය වෙනවා වගේම සංඥාවක් උපදිනකොට ඒක අපි දැනගෙනම සිදුවෙනවා ප්‍රකටව සිදුවෙනවා. ඒ නිසා ඒකත් වහ වෙනවා. ඒ වගේම යම් විතර්කයක් ඔබට උපදිනවාද ඒ විතර්කයේ ඒ ඒ මොහොතේම ඔබ දකිනවා උප්පත්තියේදීම දකිනවා ඒ වගේ මේ වටහා ගන්නවා ඒ නිසා ඒ අස්තියට ගමන් කරනවා. ඒ නිසා සති සම්පජාන්නේ ඊ අතින් පින්නතුන ඊටාම වැදගත් වෙනවා. එහෙනම් මේ සති සම්පජාන්නේ ලබන්ට ඔබ විතින් කළ යුතු දෙයක් තමයි හැකිනම් පින තියනවා නම් ඥාන සමාධි වැඩි. ඊළඟට අවසාන වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කතමාච බික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආස්වානං කාය සංවත්තති ඉද වික්කවේ වික්කු පංච සුපාදාන කන්දේසු උද්‍යානුබස්සී උද්‍යාභ්‍යානුපස්සී විහෙරති මේදී පින්නතුනේ සමාධිමත් භික්ෂුව එම නැත්තම් සමාධිමත් යෝගාවචරයව කරන්නේ පින්නතුනේ කොහොමද පංච සුපාදාන කන්දේසු උද්‍යානුප උද්‍යාභ්‍යානුපස්සී විහෙරති පංච සුපාදාන කන්ද කියන්නේ කුමක්ද රූප උපාදාන ස්කන්ධේ වේදනා සංඥා සංකාර වශයෙන් විඥාන වශයෙන් පවතින මේ ගතත් සිත. මෙන්න මේ ගතත් සිතත් පිළිබඳව පින්නතුනි උද්‍යාභ්‍යානුපස්සනාව තමයි පින්නතුනි ආස්වාක්ෂය කරන්ට අපි ආරම්භ කරන්න ඕන. උද්‍යාභ්‍යය දකින්නවා කියන්නේ ඇතිවීම නැතිවීම දැකීම ඇතිවීම නැතිවීම දකින්නේ මොකේද? සංකා ස්කන්ධවල ස්කන්ධ කියන්නේ රූපය එහෙමනම් ඔබ රූපයේ මනවින් දකින්න ඕනේ රූපය කියන්නේ මාංශ මාංශ ගොඩක් පමණක් නෙවෙයි රූපය කියනකොට පින්නතුනි රූපයේ සකස් වෙලා තියෙන කුමකින්ද රූපය කොයි විදියටද ඇති වෙන්නේ රූපය කියන එක මොනතරම් වෙලාවක් පවතිනවද කොහොමද ඒක බිඳී යන්නේ කියලා දැකීමේ ශක්තියක් ඔබට ඕන ඒක තමයි පින්නතුනි රූපයන් පිළිබඳ උද්‍යානුපස් උද්‍යබ්බ්‍යානු කියන්නේ උදේ සාවය ඇතිවීම නැතිවීම උදේවය දකින්න නම් ඔය රූපේ දකින්න ඕනේ. මේ කය දිහා කොතෙක් මෙහෙම බලාගෙන හිටියත් ඔබට පේනවද දතක් වැටෙනවා? කෙස් ගහක් ගැලවෙනවා. එහෙම නැත්නම් නියපොත්තක් වැටෙනවා මේක නෙමේ උද්‍යප්පේ. වැවෙනවා පේනවද නැහැ. කැඩෙනවා බිඳිනවා පේනවද නැහැ. එහෙනම් ඔබ දකින්න ඕනේ යතහ භූත ඥාන දර්ශනය කියන්නේ කුමක්ද? ඒ ඒ මොහොතේ පරමාණුක වශයෙන් මේ ශරීරයේ බින්දෙන හැටි, උපදින හැටි සහ බින්දෙන හැටි. මෙන්න මේ උපදින හැටි බින්දන හැටි හරියට දැක්කොත් තමයි පින්න උද්‍යානුපත් උදේසා වය දකින්නේ. ඊළඟට කුමක්ද? වේදනා ස්කන්ධය වේදනා ස්කන්ධය දකින්න නම් නාමයේ විශේෂණය කරන්න ඕනේ. සිත දිහා බලන්න ඕනේ. විඥානය කොහොමද ඇති වෙන්නේ? විඥානය කොතනද ඇති වෙන්නේ? කොයි කොයි ආයතනයේද මේක ඇති වෙන්නේ? ඒ ඇති වෙච්ච විඥාණයට සාපේක්ෂව උපදින සංඥා වේදනා සංඥා සංකාර මොනවද? ඒවා දැක ගන්නට පුළුවන් වෙන්නේ පින්නතුනේ තිර වූ සමාධියකින්. අන්නේ තිර වූ සමාධියකින් ඔබේ සිත දැක්කොත් අන්නේ තිර වූ සමාධියකින් ඔබේ සංස්කාර උපදින හැටි දැක්කොත් කුසල් ලකුසල් වශයෙන් අන්න ඔබට පිනවනවා පංච සුපාදානස්කන්ධේ සුද්ධාපාන පස්සී විහෙරදී කියන්නේ හරියට ඔබ ඉච්ඡකලා වෙනවා එක. හරියට උදේවය දැක්කා වෙනවා. ඒ නිසා මේ தත්වයෙන් ඔබට ආරම්භ කරන්න ඕනේ නම් සමාධි වඩලා සමාධියේ ප්‍රතිෂ්ඨාව ලැබලා මේ කයට මේ රූපයට හිත යොමු කරලා කායानुපස්සනාවේ දෙන්න ඕනේ. බුදුරයන් වහන්සේ කායानुපස්සනාව පින්නතුනේ මේ සමාධි ලබන්ට ආනාපාන සතිය ඉගෙනනවා වගේම විපස්සනා කරන්ටත් මේ ආනාපාන සතියමයි පින්නතුනි ප්‍රයෝජනවත් වෙන්නේ. පහසු වෙන්නේ. ඒ නිසා තවත් අරමුණු තියෙනවා. පිම්බීම හැකිලිම උදරයේ තියෙනවා මේවත් පින්නතුනි විපස්සනා කිරීමට උපස් උපකාරවත් වෙනවා. නමුත් පිම්බීම හැකිලිම තුරින් ඔබට පුළුවන් වෙන්නේ නැහැ ඥාන ලබන්නට. හේතුව ඒක පරමාර්ථ ධර්මයි අරමුණු කරන්නේ. නමුත් පින්නතුනි අපි ආනාපාන සතිය කියන්නේ සංකල්පයක් සම්මුතියක් මෙන්න මේ සම්මුතියේ සිට ඔබ භාවනා කළොත් ස්වභාවිකව ඇති වෙන හුස්ම කියන මේ ක්‍රියාව දැක්කොත් ඒ තුල හිත ඒකග්ගතාවයටපත් වුනොත් සමාධියටපත් වුනොත් පින්නතුනි ඔබට පුළුවන් වෙනවා ප්‍රථම ද්විතීය චතුත්ථ ආදී වශයෙන් ඥාන හතරක් ලබන්න. ඔබට ආනාපාන සතිය භාවනා කිරීමෙන් කවදාකවත් පුළුවන් වෙන්නේ නැහැ අරූප ඥාන ලබන්න. අරූප ඥාන ලබන්න පින්නතුනි බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කළා. එහෙනම් කොහොමද ප්‍රශංසා කළේ කුමක් තුලින්ද? අරූප ඥාන ලබන්න නම් පින්නතුනි කසින වඩන්න ඕනේ. කසින වඩන්න තියෙනවා රූප ඒ වගේම කොයිම විදියටද කියන්නේ? නීල පීත ලෝහිතෝ දාත රටි ව්‍යාපෝ තේජෝ වායෝ ඒ වගේම ආලෝක සහ ආකාශ කියන මෙන්න මේ කසින වලින් පින්නතුලින් ඥාන සමාපatti උපදවන්න පුළුවන් ඥාන කියන්නේ පඨම ဒ ුතිය තතු චතුත් ආදී වශයෙන් උත් ඒ වගේම අරූප ඥාන කියන සාන්ත විහාර වශයෙන් ආකාසානං ඡායතන විඥානං ඡායතනේ අකින්චඤ්ඤායතනේ අකින්චඤ්ඤායතනේ සා නිව සංඥා නා සංඥායතනෙ කියන මේ අරූප ඥාන. ඇයි බුදුරජාණන් වහන්සේ මේ අරූප ඥාන සාන්ත විහාරමය වර්ණනා කළේ? පින්නති නිරෝධ සමාපත්තියට සමාවදින්න කිසිම රහතන් වහන්සේ කෙනෙකුට පුළුවන් වෙන්නේ නැහැ. මෙන්න මේ අරූප ඥානවල නිව සංඥා නා සංඥායතනෙ කියන ඥාන සමාපත්තිය නැත්තම් මේ ඥාන සමාපත්තියට සමවදින්න පෙර රහතන් වහන්සේ විතින් අදිෂ්ඨාන කරනවා මගේ මේ සිවුරු පිරිකර වලට කිසිවක් වෙන්න එපා. සංඝයා වහන්සේලාගේ සංඝ කර්මයට අවශ්‍ය වුණොත් මා අවදි වෙම්බා. බුදුරයන් වහන්සේට ප්‍රමුඛේ සංඝයා පිළිබඳව හැඟීමක් ඇති වෙනවා. මේ විදිහට අදිෂ්ඨාන කරලා පින්නතුනේ ඊවර වෙලා තමයි අර නිරෝධ සමාපatti අදිෂ්ඨාන කරලා මෙව සංඥානාචාන්‍යත් සමාධියට සමවදිනවා. ඒ සමවදින්නේ යම් කිසි වෙලාවක් මිනිත්තුවක් හෝ දෙකක් හෝ තප්පර ගණනක් තරම් ඉතා කෙටි වේලාවකට අදිෂ්ඨාන කරලා ඒ නැගීහිට මේ මොහොතේම පින්නතු නිරෝධියටපත් වෙනවා. නිරෝධයටපත් වුණාට පස්සේ හුස්ම ගැනීමක් නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ ගින්දරෙන් ඒ වගේම ජලයෙන් හුලඟින් කිසිම විපතක් කරන්නටත් බෑ. යම් දවසක අදිෂ්ඨාන කළාද සද්දිනකින් අවදි වෙන්න එදාට ඒ වෙලාවට අවදි වෙනවා. ඒ නිසා පින්නතුනි මේ සමාධි භාවනා වැඩි වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ඊ타මත්ම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් හැටියටයි ඉගන්වා වදාළේ. නමුත් පින්නතුනි සමහර යෝගාවචරයන්ට ආනාපාන සතිය ආරම්භ කරලා කරගෙන යන අවස්ථාවේදී ස්වභාවික හුස්ම රැල්ලට හිත තබාගෙන ක්‍රියා කරද්දී සමහර යෝගාවචරයන්ගේ සිත සංසිඳෙනවා. ඒ ඒ මොහොතේ ඒ ඒ හුස්ම රැල්ලේ පින්නතුනේ හිත ගැලීමෙන් ටිකෙන් ටික ටිකෙන් ටික හිත සංසිඳන්නේ කොහොමද පින්නතුනේ හුස්ම රැල්ල සිහින් වෙන්න පටන් ගන්න. කොතෙක් සිහි වෙනවද කියනවා නම් අවසාන වෙනකොට හුස්ම රැල්ල අතුරුදහන් වෙලා. අන්නේ අතුරුදහන් වෙච්ච වෙලාවට හිත රැකගත්තොත් එතනම තියාගෙන නැවතත් ඔහුට පුළුවන් වෙනවා ඇයට පුළුවන් වෙනවා ඒ හුස්ම රැල්ල මතු කරගත්තාම ඒක දැක ගන්න. මේ විදිහට වරින් වර වරින් වර හුස්ම රැල්ල අතුරුදහන් වෙන්නේ වරින් වර වරින් වර මේ හුස්ම රැල්ල ඒ සියුම් තත්වයෙන් ගොරෝසු තත්වයටපත් දෙමින් මෙහෙම ගමන් කරලා යම්කිසි අවස්ථාවකද පින්නතුනි මේ යෝගාවචරයාගේ සිත ඒ ආනාපාන අරමුණ නිසා පහළ වෙන සමාධි නිමිත්ත නැමැති ආලෝක ධාරාවත් එක්ක එකතු වෙලා ප්‍රථම ධාන සමාධියට සමවදිනවා පින්නත. ඒ සමාධියේ භාවිත නැ ස්වල්ප වේලාවක් එහෙම හිටේ සමාධියෙන් මිදෙනවා. නැවතත් පින්නතුනේ උත්සාහ කරන ආනාපාන සතියේ මිහිත පවත්තා. මේ විදිහට වරින් වර වරින් වර කරගෙන යාමේදී වරින් වර වරින් වර මේ සමාධිමත් වෙමින් මේ යෝගාවචරයා ටිකෙන් ටික පින්නතුනි පටිභාග නිමිත්ත ලැබුණු වෙලාවට සමාධියට සමාදිනවා ඇති කාදින උග්ඝා නිමිත්ත. ඒ නිසා පටිභාග නිමිත්ත කියන්නේ Tamanට පහළ වෙන ආලෝකයේ අලු පාටින් පැහැයෙන් පහළ වෙන ආලෝකය චංචල ආලෝකය ටිකෙන් ටික නිශ්චල වෙමින් සුදු බවට පත් වෙනකොට පින්නතුනි ඒ සමාධිය උපචාර සත්‍යයටපත් වෙනවා අන්නේ උපචාර සමාධියේ යම් වෙලාවක් ඉන්නකොට ඒ සමාධිමත් සිත නිසා පින්නතුණී ඒකග්ගතාවයේ නිසා ප්‍රභාස්වර తත්වයේ කියන රන්වම් පැහැටි දිලිසෙන తත්වයකටපත් වෙනවා නම් ඒ ප්‍රතිභාග නිමිත්ත අන්නේ නිමිත්තේ Tamanගේ සිත ගැලුණා නම් මේ ලෝකයෙන් වෙන් වුණා නම් තමාට මේ ලෝකයේ පිළිබඳ හැඟීමක් නැතුව ඒ නිමිත්ත තුලම கிඳා බැස සාන්තව ඉන්න පුළුවන් නම් පින්නතුණී ඒකට තමා කියන්නේ ඥාන සමාපත්තිය කියලා. එනිසා යෝගාවචරයන් විසින් උත්සාහ කළ යුත්තක් තමයි මේ සමාධි සමහර යෝගාවචරයන්ට මේ විදියටයි සිත සමාධි වෙන්නේ. නමුත් Taman විසින් නොදන්නාකම නිසා ලෝකේ පවතින සම්ප්‍රදාය නිසා ඒ ලැබෙන අවස්ථාව දුරු කරලා ඒ මගහැරගෙන Taman විපස්සනාවට එහෙම නැත්නම් මෙනෙහි කිරීමට පටන් ගත්තොත් මින්නතුනි මේ ලැබෙන්න තියෙන වාසනාව නැති වෙනවා. ඒ නිසා සමහර යෝගාවචරයන්ට මීට වඩා වෙනස් වෙනවා. තරමක් දුරට මේ විදියට හිත තැන්පත් වෙනකොට අන්නේ තැන්පත් භාවයේ නිසා පින්නතුනි මේ ශරීරය තුලින් Tamanට මේ විපස්සනා ආරමුණු මතුවෙනවා. හිස තුලින් තදවීම පහළ වෙනවා. ගොරෝසු බව පහළ වෙනවා. බර බව සෑහළු බව පහළ වෙනවා. සිනිඳු මු르දු බව පහළ වෙනවා. ඒ වගේම රත් වීම සීතල වීම තල්ලු වීම එසවීම ඇලීම වැగిරීම කියන මේ ආදී මේ දොළොස් ආකාර ධාතු මනසිකාරයේ ලක්ෂණ වරින් වර මතුවෙමින් තමන්ගේ සිත ඒ තුලට ඇදගන්න නිසා ඔහු ඒ ධාතු මනසිකාරයට නැඹුරු වෙනවා. එහෙම තත්වයක් මතුවනත් පින්නතුනි යන්තම් එහෙම තත්වයක් මතුවනොත් ඒවා නොසලකා තමන් අර අරමුණේම ස්වභාවික සූක්ෂම රැල්ලියෙම ඉන්නවා නම් නැවත සමාධියට යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් එහෙම උත්සාහ කරද්දිත් මේ විපස්සනා අරමුණු මතු කරගෙන ඒවා තමන් අභිභවනය කරමින් ඉදිරිපත් වෙනවා නම් පින්නතුනේ සාදුකාරයක් දීලා ඒක පිළිගෙන ඒ තුළම ඉන්න ඕනේ පින්නතුනේ හිතට සලවන්නේ නැතුව. ඒ නිසා ධාතු මනසිකාරයේ තුලින් ඔහුගේ සිත සාන්ත වෙලා යම් වෙලාවක තිබින්නතුනේ උද්‍යප්‍යානුපස්සී කිව්වා වගේ ඒ තමන්ට මේ රූපස්කන්ධය අරමුණු වෙලා රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම පෙනීමෙන් පින්නතුනේ රූප පරිග්‍රහය කිරීමටත් ඒ වගේම නාම පරිග්‍රහය වශයෙන් ඒ රූපයේ අරමුණු කරගෙන රූපයේ තුලින් පහළ වෙන ඒ චිත්ත চৈতසික එහෙම නැත්නම් පින්නතුනි වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාමස්කන්ධයත් දැක ගැනීමේ වාසනාව මතුවෙනවා. ඒ නිසා යම්කිසි යෝගාවචරයේකට අවශ්‍ය නම් පින්නතුනි ධාතු කර්මස්ථානයේ තුලින් වුණත් සමත භාවනාවට පස්සේ නෙමුරු වෙලා Tamante ධ්‍යාන උපදවාගෙන විපස්සනා කරන්නටත් පුළුවන්. එහෙම නැත්නම් පින්නතුනේ අර කිව්වා වගේ බුදුරයන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේ දේශනා කළා වගේ ඉස්සෙල්ලාම ආනාපාන සතියේ ස්වභාවය දකිනවා ඊළඟට දීග රස් වශයෙන් එහි දිග කෙටි බව හිතට ගනිමින් මානසිකාර්යය කරනවා ඒ වගේම පින්නතුනි මෙහි මුල සිට අග දක්වා ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයේ මුලපටන් එහි අග දක්වා සිත පවත්වමින් සබ්බකාය පටිසංවේදී වශයෙන් මුළු ආස්වාස ප්‍රස්වාස කය දක්මින් සිත පවත්වනවා. ඒ නිසා පින්නතුනේ පස්සම්බයං කාය සංකාරං කිව්වා වගේ සිත සමාධිමත් වෙමින් පඨම ဒုတိ ය තතිය චතුත්ථ ධාන වශයෙන් සමාධි ලැබනවා. ඒ නිසා අප විසින් කල යුත්තේ විපස්සනාව වේවා සමතේ වේවා ස්වභාවිකව තමන් කාරා තමන්ගේ චරිතානුකූලව තමන්ගේ කර්මානුරූපව තමන් පෙර ආත්ම භාව කරන ලද පුබ්බ යෝගානුව යමක් තමන් වෙත එනවද ඒ දේ පින්නතුනි දෝතින් පිළිගෙන තමන්ගේ සමාධි වඩාගෙන සමාධි තුලින් පින්නතුනි යථාභූත ඥාන දර්ශනය ලබාගෙන ඒ තුලින් නිබ්බිතා විරාගයත් විමුක්ති ඥාන දර්ශනයත් ලබාගෙන මේ ආත්ම භාවයේ හෝ කැමැති ආකාරයකින් කැමැති ආත්ම භාවයකදී නිවන් දැකීමට ඔබ සියලු දෙනාටම මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා ප්‍රාර්ථනා කිරීමද ධර්ම දේශනාව නිම කළා ප්‍රයෝජනවත් වෙන දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් අහන්න කාලය තියෙනවා එහෙම නැත්නම් අපිට තියෙනවා දෙවියන් ආදීන්ට පින් දීලා මේ වාරේ නිම කරන්න. ආනාපානසති භාවනාව කරන අතරතුරේදී කිසිම භාවනාවක් නොකළ යුතුය. ආනාපානයට මුල් තැන දෙන්න ඕනේ. සතර ඉරියව්වේම ආනාපානය කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් යම් යම් වැඩ කරද්දී ඒක අමාරුයි. ඒ නිසා හැකි අවස්ථාවලට සක්මනේදී හෝ වාඩි වෙලා ඉන්න අවස්ථාවලදී නිකං සිටින අවස්ථාවලදී ආනාපානයට මෙහෙත් යොමු කරනවා. ස්වභාවික හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. අනිත් වැඩ කරද්දී ඒ කටයුත්තට සිතේ දීම තමයි සම්පජන්ණය කියන්නේ. ඒ නිසා සම්පජන්ණයත් ආනාපාන සතියත් සමවයන්ත. යම් ආසී වේලාවක සිත විසිරෙනවා නම්, සිතට තරහක් එනවා නම්, අන්නේ තරහ එන අවස්ථාවල් වලදී විශේෂයෙන්ම මෛත්‍රී භාවනාවට හිත යොමු කරන්ට ආනාපානේ නවත්තලා. ඒ තුලින් Tamanට පුළුවන් වෙනවා අර ද්වේෂ සිතුවිලි අයින් කරගන්න. සමහර අයට එහෙම తాවකාලිකව සාහනයක් පතාගෙන ආනාපානයෙන් මෛත්‍රියට නැඹුරු වුණාම අර ආනාපානයෙන් ලබාපු පුංචි උදව්ව නිසා හිතේ තියෙන තැම්පත්කම නිසා මේ මෛත්‍රී භාවනාව හොඳින් ප්‍රකට වෙලා ඥානත් ලැබෙනවා. ඒ නිසා ඒක චේතෝ මෛත්‍රී චේතෝ විමුක්ති පතරත් තමයි. ඒ නිසා අවශ්‍යතාවයේ අනුවයි ඒක තමයි සතර ආරක්ෂක භාවනා හැටියට මෛත්‍රිය උගන්වන්නේ ඔන්න ඔය අවස්ථාවකදී ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් වෙන කිසිම භාවනාවක් අවශ්‍ය නැහැ. ගරු ස්වාමීන් වහන්සේ අවසරද? ස්වාමීන් වහන්සේ මම මේ ආනාපාන සති භාවනාව කරද්දී අර එකපාරට බය වීමක් ගැස්සීමක් වගේ දෙයක් ඇති වුණා පහුගිය දවසට. ඊට පස්සේ මම අපේ අනිත් ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන කියපුවාම එයා ස්වාමීන් වහන්සේ කිව්වා නිදාගන්න ගිහිල්ලා මේ ආනාපාන සතිය තුලින්ම කොහොමද නිින්ද යන්නේ කියන එක මෙනෙහි කරන්න කියලා මේ හිතන්න කියලා. මම ඊයේ රෑ ඒක ගැන බොහොම හිතුවා. ඊට පස්සේ අද මම මේ ආනාපාන සතිය වඩද්දී එකපාරට මේ කියන්නේ හතරකට කැඩුනා ආනාපාන සති භාවනාව. ඒ කියන්නේ අර අපි උස්ම ගත්තා නැතර වුණා ආයෙ දැම්ම ආයෙ එතනක් 30 බවක් ඇති වුණා කියන ඒ විදිහට කැඩිලා ඊට පස්සේ ඒක රවුමක ආකාරයෙන් හරි වේගවත් වෙලා මට දැනුණා නිකන් ඇඟ ගාක් නිකන් පොඩි වෙලා මොකද්ද හොඳ දෙයක් සිද්ධ වෙනවා. ඔව්. ඇම්බරිලා යනවා වගේ. එතකොට දැක්ක ඒ ටිකකින් නිකන් අර වහලකින් ආලෝකයක් වැටෙන ඔය වගේ ඇස් දෙක පියාගෙන ඉන්නේදි මට හිතෙන කවුරු හරි ලයිට් දැම්මද කියලා වෙරලා නිකන් ඒ වෙලාවේ චේතනාවක් ආවා. ඔව්. ඊට පස්සේ මම මේ ඉතින් මෙච්චර කාලයක් පහලෙත් බුදුහාමුදුරන්ගේ පීඨෙන් මට තවත් දුරට ඒකේ ඉඳ ලැබෙන්න කියලා හිතනකොට ටිකකින් නතර නිකන් හිස්පවක් එක්කලා සාමාන්‍ය තත්ත්වයට ආවා. අර ගැස්සුණා කිව්වේ කවද්ද? කොහමද? ඕක මම ගෙදර ඉස්සරත් ඒක ආවා ස්වාමීන් වහන්සේ. භාවනා කරද්දි ගැස්සෙනවා. ඔව්. ඇදෙනවා වගේ පාට. එකපාරට කවුරු හරි ඇදලා තල්ලු කරලා එහෙම තියනවා. සාමාන්‍ය දෙයක් ආනාපාන සතිය කරද්දී සමහර වෙලාවට එහෙම වෙනවා. ඒක අර උන්චි දෙයක් සමාධි සිත නිසා ලකුවට පේනවා. ඒක එක කාරණයක්. ධාතු කලම්බනයක් ඇති වෙන්න පුළුවන්. මොකද සමාධිය නිසා පුංචිට ඇති වෙන්නේ ධාතු වික්ෂෝභය ලොකුවට පේනවා. පුංචි සද්දේ ලොකුවට ඇහෙනවා. ඒ නිසා ඒක ගණන්ගත විද්‍යාවක් නෙමෙයි ඒක නැතුව යනවා. කරන්න ඕනේ මේ වෙලාවට තමන්ගේ අරමුණටම හිත යොමු කරන්න ඕනේ. වෙන දෙයක් නැහැ. නමුත් එහෙම ඉන්නේදී ආනාපානය වෙන් වෙලා දැක්කා කියන්නේ ඒ කියන්නේ විපස්සනාවට වැටෙන්න ගියා. ආනාපානයේ මුලැමැදාග පෙනෙද්දී මුලැමැදාග වශයෙන් ඒ කියන්නේ සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කයද දැක්කේ කොටස් වශයෙන්ද දැක්කේ මං හිමීට හිමීට හිතුවා ස්වාමීන් වහන්සේ හිතුවා නෙමෙයි හිතන්න බෑ අපි හිතන්නේ නෑ කියන්නේ දැක්කා දැන් අපි හුස්ම ගත්තා ඊට පස්සේ එතනින් ඊට පස්සේ තදවීමක් කියන්නේ ඉන්න බෑනේ එතන මේ හුස්ම නැතුව ඊට පස්සේ ආයෙක දැම්මා ඒ ඕනකමෙන්ද? එහෙම දිගටම කරගෙන ගියා. ඒ කියන්නේ කරගෙන ගියාද? කෙරුණාද? කෙරුණා. කෙරුණාද කළාද? මුලින් නම් කළා ඊට පස්සේ දිගටම කෙරීගෙන ගියා. ඔව් ස්වභාවික හුස්ම ගැනින්න අරිනවා මිසක් අපි හුස්ම ගන්නෙ නෑ. එහෙමයි. එහෙම යනකොට හුස්ම නවතිනවා. නැවතුනහම හිතෙනවා අනේ දැන් මොකද කරන්නේ? හුස්ම ගන්න ඕනේ. නෑ ගන්න ඕනේ ඕනේ නම් ගනි. එයා ගනි. ඉබේට. ඉතින් සමහර අවස්ථාවක් තියෙනවා හුස්ම කොච්චර සියුම්ද කිව්වහම හුස්ම ගන්නවා Taman ගන්නෙ නෑ වගේ දැනෙනවා. ඉතින් හිතනවා දැන් හුස්ම ගන්න ඕනේ කියලා. නෑ. හැබැයි තව ටිකක් වෙලා ඒක අල්ලගෙන හිටියොත් ඒ චුන් පුංචි හුස්ම ගන්න හැටි පේනවා. ඒක ස්වභාවිකව පේනවා. එතකොට තමයි හිත සමාධියට යන්නේ. සිවුන් වෙන්න වෙන්න සමාධියට ගමන් කරනවා. එහෙම නැතුව ආස්වාස් ප්‍රස්වාසයේ කොටස් වශයෙන් වෙන් වෙලා දැක්කනවා. වෙන් වෙලා දැක්ක එක ඊට පස්සේ ඒක විපස්සනාවට වැටෙන්න හදනවා. ඒ කියන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ තුලත් තව තවත් පේන්න පුළුවන්. කොටස් වශයෙන් ආස්වාස් ප්‍රස්වාසයේ කැඩි කැඩි යනවා. ඒක විපස්සනාවට වැටීමක් වගේ වෙනවා. හැබැයි ඒවා සමහර අයට දිගටම විපස්සනාවේ විදියට සිදුවලා ඕකෙන් ඔය රූප දකින්නට මේක තුල වෙන රූප අරමුණු වෙන්න පුළුවන්. මේක තුල. සමහර අයට ඕක ටිකකින් නැතු ඒ නැතුව යනකොට උඩින් ආපු ආලෝකයේ ඒ සමාධිය නිසා ආවේ. ඒ වෙලාව වෙනකොට ওই විදිහේ ගැටීමක් තිබුණාද? නැහැ. නැහැ. ඒකට ඒක පහ වෙලා හිත අරමුණට වැටුණා. පහ වෙලා හිත අරමුණට වැටිච්ච නිසා ඒ ඒකාග්‍රතාවයේ තුලින් තමයි මේ ප්‍රභාස්වර සිත පහළ වෙනකොට. පළවෙනි ලක්ෂණය තමයි සමාධි නිමිති පහළ වෙනවා. සමාධි නිමිති කියන ඒවා විවිධාකාරයි. එලියක් ඉස්සරහට එනවා. උඩින් එලියක් වටෙනවා. අවලාකුළු ඔය නොයෙකුත් දේවල් පේනවා මල් වගේ දේවල්. ඒ සෑම දෙයක්ම ඇති වෙන්නේ සමාධි නිමිති. ඒවා චංචලයි. නමුත් අපි ඒ සමාධි නිමිති දොයා බලන්නේ නැතුව ඒ ආලෝක දිහා බලන්නේ නැතුව ආනාපානයම හිත තියන් ඉන්න උත්සාහ කරනවා නම් අර චංචල භාව නැති වෙලා ඒවා එක ආලෝකයක් බවට පත් වෙලා අන්න ප්‍රතිභා උග්ඝා නිමිත්ත බවට පත් වෙනවා. උග්ඝා නිමිත්ත කියන්නේ තෙන්දි සුදු ආලෝකයක් බවට පත් වෙනවා සෙලවෙන්නේ නැහැ. බොහොම සාන්තයි. තමන්ගේ හිත හරියටම මේකත් එක්ක එකතු වුණාදෝ නැද්දෝ කියන තත්වයකපත් මේ ඈත තියෙන එකක්වත් අපි බලන්නේ යම් වෙලාවක වැටෙනවා නම් මේ ආලෝකයයි හිතයි එකයි එකයි වගේ කියලා අන්න ඒක තමයි ඒ ඒ නිමිත්ත ඒ වෙලාවට එන උග්ඝා නිමිත්ත. සුදු පාටයි. ඒ විදිහේම දිගටම ඉන්න පුළුවන් වුණොත් ඒක පටිභාග නිමිත්තපත් බවටපත් වෙන්නේ අර රංමන් පැහැත් එක සාන්ත වෙනකොට. ඊටාම දීප්තිමත් වෙනවා. ඒ தത്വයටපත් වෙලා වැඩි වෙලා ඉන්නේ ටිකකින් චුත මෑත් වෙලා ආයිත් එහෙම වෙන්න ඉඩ තියෙනවා වරක් දෙකක් වුණා කියාසනේදී. ඊට වඩා උත්සාහ කෙරුවොත් එම් විඩාවටපත් වෙනවා ඒක නැතු යනවා. අනිත් කාරණේ තමයි ආසවුණා කිව්ව එක. ආස වුණ ගමන් නැති වෙනවා. ඒක නිකාන්තිය. ඒ නිසා සමාධිය තුලින් හෝ විපස්සනාව තුලින් තමන් ආස කරනවා කියන්නේ කෙලෙසයක් උඩට වැටෙනවා. ඕනකමෙන්. නිසා මින් පස්සේ අරමුණේම ඉන්න ඒවසර ගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනා වැඩසටහනේ වල සම්බන්ධ වුණු පළවෙනි අවස්ථාව ඊයේ දවස පුරා ආනප්පව වැඩදී හිතේ අරමුණක් මට ගන්න අමාරු වුණා. ඊට පස්සේ අපේ ස්වාමින් වහන්සේගේ උපදෙස් මත අද උදේ ඉඳන් මම පුදුම වීරයක් කළා ඒ තත්ත්වයට එන්න. හොඳ උදේ මේ පැයක ආනාපාන සති භාවනාවේදී මගේ සිත ක්‍රමක්‍රමයෙන් මට දැනුණා මේ හුස්ම ගන්න මුල දැනුණා විනාඩි 10කට විතර පස්සේ එතකොට දියරයක් වගේ දෙයක් දැනුණා ඊට පස්සේ එතන පොඩි දැවිල්ලක් වගේ අරගෙන ඊට පස්සේ මැද කෙළවර මේ අඟල් හතරක පමණ දුරකට කෙටි වුණා ඒ හුස්ම රැල්ල මුලින්ම තිබිච්ච දිග රැල්ල කෙටි වෙලා මම ඒ විදිහට පැයක වගේ කාලයක් හිටියා ඒ ඉන්නකොට මගේ මේ ශරීරය මට තේරෙනවා මේ පුළුම් පුළුම් රොදක් වගේ. මට හිතුණා හිරිවැටිලද කියලා. ඊට පස්සේ මේ එහෙම මම දිගටම ඉන්න මම තීරණය කරද්දී අපිට දාණයට සීනුවනාද වුණා. ඒකෙන් පස්සේ මම පියවි තත්ත්වයට ආවා. හැබැයි ආමුදුරණි ඊට පස්සේ මට ඒ තත්ත්වයට ගන්න හුඟක් අමාරු වුණා. අමා ගත්තෙම ගන්නම බැරි වුණා. හිත නිකන් මුල මුල දැනුණ හැටිය හිත ලොක් වෙනවා වගේ එතනින් එහාට යන්නේ. එහෙම ගතියක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මම දැනගන්න. ඒකට ආනාපාන සතිය කරද්දී තොඳට තැම්පත් වුණා. එහෙම ඉන්නකොට එතට දැනුණා. එහෙමයි හම්දුනේ. හරි. එතට දැනෙන්නේ ආපෝ ධාතු. දැවිල්ලට දැනුනේ තේජෝ ධාතු. ඒක තමයි කියව ආනාපානය කරනකොට සමහර යෝගාවචරීන්ට ඉබේට ධාතු කර්මස්ථානේ මතුවෙනවා. හැබැයි ඒ වෙලාවට ඒ ආනාපානය තුලම ඒකටම සම්බන්ධව වෙන නිසා ඒක ඒ ආකාරයෙන් තේරුම් ගන්න ඒ නැතුව අපොයි මගේ ආනාපානය හොඳ නෑනේ දැන් මේ දැවිල්ලක් මට බාධායිනේ කියලා හිතුවොත් භාවනාව වැටෙනවා. නෑ ස්වාමීන් වහන්සේ මම එහෙම හිතුවේ නෑ මොකද ඉස්සෙල්ලා කලින් දවසේ උපදේශයක් ලැබුණා ඒ වගේ ලක්ෂණ පහළ වෙන්නම් පුළුවන් කියලා. ඔව් ඉතින් දැන් එහෙම ඇවිල්ලා තිබුණනේ. එහෙමයි. කොච්චර වෙලා තිබුණාද එහෙම? ඒකේ සාමාන්‍ය පැය කාලක් විතර වගේ තිබිලා මම නැවත තුලදී ඒ පැය කාල තුලදී ඔය තෙතමනයයි තෙතගතියයි දෙවිල්ලයි විතරද හටගත්තේ? ඒකත් එක්කම මගේ ඇඟ සැහැල්ලු වෙනවා දැනුණා ආමුදුරනි. සැහැල්ලු වෙන්නේ සමාධිය නිසා. මුළු ඇඟම නෑ වගේ. ඒ අහසේ ඉන්නා වගේ සමහර වෙලාවට. අන්නේ සැහැල්ලු තත්වයටපත් වුණා කියන්නේ තරමක උපචාර සමාධියටපත් වුණාම දැනෙන්නේ නෑ මේ ඇඟ. කොහෙද ඉන්නේ කියලා ඊට ඉහළට යනකොට අහසේ ඉන්නවාද කියලා හිතන්න බැරි තත්ත්වයට එන්න පුළුවන්. එහෙමයි යම්තුරනේ මම ටික ටික මගේ මට මම ඉහෙලට ඉහෙලට වගේ යනවා මට බය හිතුණා. මම නමුත් එතනදී නතර වුණා. මේ මේක බය හිතුනේ. අනේ හැමදුරනේ අලුත් මාත්‍යකේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ පරතෝ ഘോഷයක් ඕනේ කියන්නේ කල්ැතුව දැනගෙන වුණොත් පුළුවන්. නොදැන වුණොත් වෙන්නේ අවස්ථාව මගේ හැරෙනවා. ඒ නිසා ඔය පිළිබඳව දැනගෙන හිටියා නම් ඔතනින් ඉහළට යන්න තිබුණා. නොදැන හිටපු නිසා බය වීමයි ඊට පස්සේ ඒ தത്വයට ආසාවෙන් නැවතලා පැමිණෙන්න ඕනකම තිබීමයි භාවනාවට බාධායි. එහෙමයි. නිසා දැන් නැවතත් අත්හැරලා ඔය සිතුවිලි ඔය මතකයේ හිතෙන් අයින් කරලා අලුත් කෙනෙක් හැටියට පුංචි දරුවෙක් හැටියට ආනාපානයට හිත තියන්න. එතකොට ඔය කරපු දේවල් දැනට තැම්පත් වෙලා තියෙන අසන්තාන යම් වෙලාවක ඒක මතු කරලා දෙන්න. ඒ නිසා ප්‍රාර්ථනා කරන්න එපා පසුතැවෙන්න දෙපා නැහැ කියලා ඔක තියෙනවා දැන්. ඕක නැති කරන්න බෑ සංසාරේ බොහෝ කාලයකට ඕක දැනට තියෙනවා. ඕකේ විපාකත් තියෙනවා. දිව්‍ය ලෝක විපාක විතරයි දැනට තියෙන්නේ. හැබැයි ඉතින් බ්‍රහ්ම ලෝක විපාක ගන්න නම් ඉහළට යන්න ඕන. සාන්ත විහාර වලට යන්න නම් තවත් යන්න ඕනේ. දිව්‍ය විහාර මොනවාද කිව්වේ? කීයද? දිව්‍ය විහාර කියනවා, සාන්ත විහාර කියනවා, එහෙම නේද? බ්‍රහ්ම විහාර කියනවා. ඒක එක විහාරයකට යන්න පුළුවන්. හොඳයි ඔය ගැන හොයන්න එපා ප්‍රාර්ථනා කරන්න එපා අද ඉඳලා නැවතත් මේ මොහොතේ ඉඳලා සති සම්පජන්නේ කියන ඒ ඒ මොහොතේදී අවදිමත්ම Tamanට දැනෙන දේ දැනගන්නවා. තමන්ම අලුත් කෙනෙක් හැටියට ආනාපානෙ යෙදෙන්න. එච්චරයි. එහෙමයි ස්වාමීනි. බොහොම පිං වහන්සේ. ස්වාමීනි අසරයි මේ අර දකුණු ඇලෙන් නිදා ගන්නකොට අත කොහොමද තියෙන සම්පූර්ණ අත එක තියන්න පුළුවන්. මෙහෙම. නිකන් සාමාන්‍යයෙන් මෙහෙම නිකන්. කවදාවත් මේ අත උඩ නිදන්න එපා. අත මෙහෙම. නැත්තම් මෙහෙම. තව කොටයක් තියාගෙන නිකන් මෙහෙම. එහෙනම් මෙහෙම. මේ අත නමා ගන්නවා මේ අත ඇඟ උඩ තියෙනවා. මේ පාදයේ උඩ පාදයේ ටිකක් ඇද්දාම නැමෙනවා දනිස්සේ. එතකොට Tamanට පහසුවෙන් ඉන්න පුළුවන්. අවශ්‍ය නම් පාත්‍ර දාන්න. එතකොට ඒක තමයි සිංහසෙයියා. ඉතින් ඇයි සිංහසෙයියාවට එන්නේ? ඇයි නරකද? තථාගත සෙයියාව. හ්ම්? ඊළඟට මොකද කියන්නේ? සුදුසුද? ආකංකේ චේ භික්ඛවේ භික්ඛෝ යේමේ ඥාති සාවලිතා වේතා කාලකතා ප්‍රසන්න චිත්තා අනුස්සරಂತಿ. සීලස්සේව පරිපූර්ණකාරී අජත්තං චේතෝ සමත මනුයුත්තෝ අනිරාකත ජහනෝ විපස්සනාය සමන්නාගතෝ භූයතා ශුඤ්ඤාගරಂತಿ. ඔන්න ඔය සූත්‍රයේ කියනවා බුදුහාමුදුරුවෝ බුදුරයන් වහන්සේ ආමුදුරුවෝ කියන්න එපා. ආමුදුරුවෝ කියන එක හොඳ නැහැ. ස්වාමීන් වහන්සේ කියන්න ඕන. ඔබ වහන්සේ කියන්නත් හොඳ නැහැ. ඈ ඔබ වහන්සේ කියන්නේ වැඩිහිටි කෙනෙක්, වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් බාල කෙනෙකුට. බාල කෙනෙක් ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ වැඩිහිටි කෙනෙකුට. ඔබ වහන්සේ කියන්නේ බාල කෙනෙකුට කියන ගෞරව නාමය. ඉතින් අපි බුදුහාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියන්න ඕන නැහැ. අපි බුදුරයන් වහන්සේ කියනවා, තථාගතයන් වහන්සේ කියනවා, බුදු පියාණන් වහන්සේ කියනවා, අමාමෑණී වහන්සේ කියනවා. හොඳයි බුදු පියාණන් වහන්සේ. කියනවා යම්කිසි කෙනෙක් කැමති නම් ප්‍රාර්ථනා කරනවා නම් මගේ නමින් ය පරලෝකීය මේ සංසාරේ යම්තා ඥාති හිතා හිතාදීන් ඉන්නවා නම් ඥාති සහ ලෝහිතා නෑ සාලේ නෑයින් ඉන්නවා නම් වේතා කාල කතා මරණයෙන්ටපත් වෙලා අපිව හැර ගියේ ප්‍රසන්න චිත්ත අනුසරන්ති. ඒගොල්ලෝ අපිව ප්‍රසන්න සිතකින් සිහි කරනවා නම් ප්‍රසන්න සිතකින් සිහි කරන්නේ යමක් දෙයි කියලානේ. පොඩි ළමයි තාත්තා ගෙදර එනකොට පිටිපස්සෙන් දුවන්නේ ටොපි දෙයි කියලානේ. ඒ වගේ ඒගොල්ල බලාපොරොත්තු වෙනවා සියලු ඥාතීන්ගෙන් යම් අනුග්‍රහයක් දුකෙන් මිදෙන්න. පහසුව ලබන්න. ඉතින් ඒගොල්ලෝ පේනවා අපි ඒගොල්ලෝත් මිනිස්සුයෝ හිටපු හැටි. එයාලගේ නෑ දැන් මිනිස්සුයෝ ඉන්න හැටි. අනේ අපිපත් වෙලා ඉන්න දුක්ඛිත తත්වයේ කියලා අඬ අඬ අයින්. ඒ නිසා ප්‍රසන්න හිතකින් ණය දිහා බලාගෙන ඒගොල්ලෝ යන්නේන තැන් වලට යවසෙමින් ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ අපිට අන්ධ නෑදෑයෝ. මොකද අපේ ඇඟෙත් හැප්පෙනවලු. අපි හදිස්සිය යනකොට ඇඟේ හැප්පෙනවලු. ඉතින් මග අර ගන්න බැරි වුණාම ඇඟේ හැප්පෙනව නෑ දැන්. අන්න ඒගොල්ලන්ගේ ඒ ප්‍රසන්න වූ සිතකින් සිහි කිරීම. ඒගොල්ලන්ට මහත්ඵල මහනිසංස වේවා කියලා අපි හිතනවා. සීලසේව පරිපූර්ණකාරී සීලේම සම්පූර්ණ කරන්න. අජත්තං චේතෝ සමත මනුයුක්තෝ තමගේ හද సంతානයේ සමතේ යොදවන්න. අනිරාකත ඥානෝ දැහන වඩන්නේ උපදවාගත් දැහැන් රැක ගන්න. ධාන වඩන්න. විපස්සනාය සමන්නාගතෝ ගෘහෙතා ශුඤ්ඤාගාර. විපස්සනාවෙන් යුතුව ශුඤ්ඤාගාරේ ඇලෙන්න. එහෙනම් භාවනා කිරීමේ පින ඥාතීන්ට දීම සුදුසුද නැද්ද? මොකද කියන්නේ? හොඳයි ශ්‍රේෂ්ඨයි. එතකොට ඔය ආමිෂ දානෙට වඩා භාවනාමය පින තමා ඥාතීන්ට වඩා ප්‍රයෝජනවත්. දෙකම කරන්නේ. දෙවියන්ට පින් දෙන්නේ ඇයි කියලා අහුවොත් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. දෙවියන්ට එන්න කිව්වා ඔක්කොටම දැන් බණහ. ඉතින් තවතිසාවේ ඉඳලාම ඔක්කොම එනවා. සමහර විට එතෙන්ලා බැල්ම දෙනවා. සමහර අය ළඟට එනවා අය වෘක්ෂ දේවතාවෝ, මුම්මාට දෙවියෝ. ඉතින් ඒගොල්ලෝ ළඟට එනවා. වටේ ඉන්න පුළුවන්. අපේ නෑදෑයොත් ඉන්න පුළුවන්. වටේ ඉන්නවා ඔක්කොම. මොකද දන්නවා දැන් පින් දෙන බව. ඉතින් ඒ නිසා අපි දෙවියන්ට පින් දෙන්නේ. දෙවියෝ විතරයි. ඇයි යක්ෂයෝ? යක්ෂයෝ කිව්වම බය වෙනවා. සුවාන් වෙලා ඉන්නෝනේ අපේ. යක්ෂයෝ කොච්චර ඉන්නවද සුවාන් වෙච්ච? මම හිතන්නේ ඉස්සෙල්ලාම මනුස්ස මේ මනුස්ස ලෝකෙදී. ඉස්සෙල්ලාම සුවාන් වුණේ කාන්තාවක් කියලා. අර යක්ෂ කාන්තාවක්. ඉස්සෙල්ලාම. ඉතින් ඒ නිසා යක්ෂයින්ටත් අපි පින් දෙන්න යක්ෂෝ සිල්වන්තයි. ටික දෙනෙක් තමයි දුස්සීල. ඒ අය තමයි ඔය මිනිස්සුන්ට හිරියර කරන්නේ. ඒ නිසා තමයි ඒ අයගෙන් බේරෙන්න තමයි. විපස්සිස්ස නමත් වූ චක්කුමන්තස සිරීමතෝ කියලා ආටාන ආටි තින අර සත්බුදුරයන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කරන්න කිව්වා. ඒ අයටත් අපි පින් දෙනවා. ඊළඟට නාග නාගයෝ කොච්චර අපිට උපකාර කළාද? ඉතින් ඒ නිසා නාගයන්ටත් අපි පින් දෙනවා. නාග ලෝකෙ තිබිලා නේද? සුවන්වැලි සෑයට ධාතුනාසලගෙන ආවේ. ඒගොල්ලන්ට පින් දෙනවා. සෙසු භූතයෝ සම්මත් දෘෂ්ටික භූතයෝ. ඉතින් ඒකටත් පින් දෙනවා. ඒ නිසා මිනිස්යන්ට වගේ දෙවියන්ට භූතයන්ට පින් දෙන්න ඕන. ඒක අපිට ආශිර්වාදයක් ලැබෙනවා අපි අපිට ඒගොල්ලෝ පින් දෙන පින් දෙන නිසා ඒගොල්ලන්ට පුළුවන් උදව්වක් අපිට කරනවා. නිලමුදල් දෙනවා නෙවෙයි අවශ්‍ය තැනට අපිට පිහිට වෙනවා. බුදුහාමුදුරුවෝ බුදුරයන් වහන්සේ වැරද්ද කරලා පෙන්නවා. ඉතින් මටත් වැරදුනාද කොහෙද? බුදුරයන් වහන්සේ සංඝයා වහන්සේලාට නීතියක් දාලා තියෙනවා. මොනවද? සේකියා මේ සීකියා කියලා කියන්නේ ශික්ෂා 70 කියක් තියෙනවා ඈ 75ක් තියෙනවා දස සීලයට අමතරව 75ක් තියෙනවා ඒ 75ම උපසම්පදා භික්ෂුන් වහන්සේ රකින්න පොඩි නෑකලු එක එකක් තමයි පල්ලත්තිකාය නිසින්නස අභිලානස න ධම්මං දේශිස්සාමි තිසිකා කරණ පල්ලත්තිකාවෙන් ඉඳගෙන ඉන්න කෙනෙකුට දහම් දේශනා කරන්නට එපා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. කළොත් අපිට දුක්කට ආපත්. දන්නවද පල්ලත්ති ගාන නිසින්නස්ස කියනකොට කොහොමද ඉඳගන්නේ කියලා? දන්නවද? පස්සේ කියන්න. අපි ඉඳ ගන්න ඕනේ කොහොමත් ওই විදිහට ඉඳ ගන්න එක හොඳයි. අපි ලංකාවේ පුරුදුලා තියෙන්නේ ගෞරවයෙන් සංඝයා වහන්සේලා හෝ වැඩිහිටියෙක් ළඟට ගියාම බොහෝ විට ගෞරවයෙන් ඉඳගන්නේ ඔහොම. හැබැයි තායිලන්තේ ගුරුමෙම ඉඳ ගන්නෑ. කොහොමවත් ඉඳ ගන්න. එක පාදයක් පිටිපස්සට දාලා ඉඳ ගන්න. ඒක තමයි ගෞරවය. ওই විදිහට ඉඳ ගන්න භාවනා කරන්න විතරයි. බනහන්නෙත් නෑ. බනහන්නත් තනි පාදයක් පිටිපස්සට ආජාන්චා ස්වාමීන් වහන්සේ බණ කියනකොට කිසිම කෙනෙකුට බෑ හෙලවෙන්න. පාදයේ පිටිපස්සේ මේ වින්දෝ. පැයකට පස්සේ මේ පාදය මාරු කරලා අනිත් පැත්තට ගන්න පුළුවන්. හජාන්චා ස්වාමීන් වහන්සේ බලන් ඉන්නවා. පැය හතරේ පහේ බණ කියනවා. ඒ නිසා පල්ලත්තිකාය නිසන්නස කියන්නේ යම් කෙනෙක් වාඩි වෙලා අත් දෙක ධනිස් දෙකේ බැඳගෙන බණ අහනවා නම් ධනිස් එක බැඳගෙන ඉන්නවා නම් ඒකට පල්ලත්තිකාව කියනවා. ඒ අයට බණ කියන්න අපිට තහනම්. ඒ නිසා අපි හැමතිස්සෙම ඒ කියන්නේ ධර්ම ගෞරවයේ පිනිස වාඩි වෙනකොට අඩු ගානේ ඔහොම වාඩි වෙන්න ඕනේ. එහෙම නැත්තම් පපියක්. මොකද කියන්නේ පපියක් කියලා ඔය බටහිර ওই වචනේ පාවිච්චි කරනවා. මොකද ඒකේ තේරුම? දන්නේ නැහැ. ඉංග්‍රීසි දන්නේ නැහැ නැද්ද? හරි. ඊළඟ මොකද්ද ප්‍රශ්නේ? වෙන ප්‍රශ්න නැහැ නේද? හොඳයි. එහෙනම් අපිට දැන් තියෙන්නේ හැබැයි එකක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා අහන්න බෑ නේද? මේ පිළිසෙ මැද්ද ඇහුවොත් අනේ මගේ தත්ත්වය වැටෙයිද? මේක මගේ ප්‍රශ්නේ හරිද? කියලා හිතන අයත් ඉන්නවා. එහෙම ඉන්නව නේද? කවුරුන් නැද්ද? කාටවත් එහෙම හිතෙන්නේ නැත්තම් ඉතාලම හොඳයි. මම නිකන් කිව්වේ අනුමානෙන් ඈ. අනුමානෙන් කිව්වේ. හොඳයි. මේ එහෙනම් අපි දෙවියන් ආදින් පින් දෙමු. කීයද අපි ඉවර කරනවා කිව්වේ? හතරමාරයි, පහමාරයි, හයයි. හරි. වෙලාව හොඳයි. එහෙමනම් අපේ සිසුතුකමක් තියෙනවා. දෙවියන්ට පින් දෙන්න ඕනේ, භූත මණ්ඩල වලට පින් දෙන්න ඕනේ. එතකොට මේ මිහිතලයේ සිට බම්තලයේ දක්වා යම්තාක් දිව්‍ය බ්‍රහ්මාදීන් වාසය කරනවාද? ඒ සියලු දෙනාට අනිකුත් සිසු භූතාදීන්ටත් සම්‍යක් දෘෂ්ටික මේ සියලු පින් අනුමෝදන් කිරීමෙන් ඊයගේ ශ්‍රී විභූතිය සපත වැඩි වේවා. හොඳින් පාරමී දම් පුරා සැනසille නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. වගේම දෙවියන්ගේ ඒ සියලු ආශිර්වාදය ආරක්ෂාව පිටීමේ යෝගාවචර සියලු දෙනාටත් සම්බුද්ධ ශාසනයට අතෙහිත් දෙන දායක කාරකාදී පින්වතුන් ඇතුළු මේ උපස්ථායක පිරිස ඇතුළු සංවිධායක පිරිස ඇතුළු සියලු හිත සත්වයන්ට ලබත් වේවා මදහත් අයිතිවත් සත්වයන්ට දත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අපේ පරලෝසපත් ඥාතිතාදීන් අපි සීකපත් කරගන්න ඕන. අපි ඒ පින් අනුමෝදන් කරන්න ඕන ඥාතීන්ට. ගොල්ලෝ ප්‍රමාදයට වැටිච්ච නිසා, ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන නොගත්තු නිසා මරණසන්න මොහොතේදී යම් අපහසුතාවයකටපත් වෙලා නියම අරමුණක් හිතට නගා ගන්න බැරි වුණු නිසා පුරුදු අරමුණකට හිත වැටිලා මේ දුගතියටපත් වුණා අපි අනුකම්පා කරන්න ඕනේ අපිට එහෙම වෙන්න ඉඩ තියෙනවා අපිත් එහෙම නොකළොත් ඒ නිසා අපි මේ කරන යහපත් ක්‍රියාවල සීල පුණ්‍ය සම්භාරය දාන ආදී කුසල කර්ම අප උපස්ථාන ආදී කිරීමෙන් මේ ස්ථාන පිරිසිදු කිරීම ආදීෙන්ද ගෞරවණ සම්මාන දීමෙන්ද මේ සීල විද ආකාරයෙන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා ආදීන් ලැබූ උතුම් පින්ද ඇතුළු සීලපෙන් සීල ඥාති හිතාදීන් අනුමෝදන් කරමු අනුමෝදා වීමෙන් මේ සියල්ලෝ පැමිණියා වූ සියලු දුක් දෙන් මිදී සනසිල්ලේ සුගතිගාමීව නිවන් අවබෝධ කරත්වා කියලා.